අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ඉද ලැබෙන ප්‍රස්තාව ලැබෙන අවස්ථාව හැටියට අපි බලාපොරොත්තු වෙමු අනික් අයගෙත් යමක් කියන්න කරන්න තියෙනවනම් මම ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන විදිහට අපේ දිනගේ මහන්තෙන් ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ. වයින්නස් අවසරයි මේ අපේ කුඩා දරුවන් දෙදෙනාගේ ප්‍රශ්න දෙක ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. මම සක්මන් භාවනා කරන අතරේදී සිතට දැඩි සැනසෙල්ලක් ඇතිවිය. මම සක්මන් කරන විට අදහස් මගේ සිතට ඇතුළු වුණා. එවිට භාවනා කිරීමට සිත යෙදුවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එතකොට භාවනාවට හිත යොදවා කියලා කියන්නේ මොකද්ද අදහස් කරන්නේ කියන්නේ. හිතවිලි එනකොට භාවනාවට හිත යොදවා කියලා මොකද්ද කරේ? ඒක සක්මන් කරන්න හිත යොදවා කියන එක කොහොමද කියන්නේ? ඒ කියන්නේ මොකටද හිත ගියේ? මොකටද හිත තිබ්බේ? අනේ මයිකේට කතා කරමු ඒක තව ලස්සනයි. විවිධ අදහස්. විවිධ අදහස් ආපුවාම දැන් සක්මන්ට හිත දැම්මනේ. සක්මන්ට හිත දැම්මා කියලා මොකද්ද කරන්නේ? කොහොමද සක්මන්ට හිත දැම්මට පස්සේ සක්මන්ට හිත ගියා කියලා දැනගත්තේ කොහොමද? වම දකුණ කකුම. යන්නේ ඒක කිව්වනම් හරි. මම විවිධ අදහස් තියෙනකොට හිත වම දකුණට දැම්මා. ඒතර භාවනාවට දැම්මා, සක්මන්ට දැම්මා කියන්නේ වම දකුණ දැම්මා. ඒකට හිත ඇත්තටම වම දකුණට ගියාද නැත්නම් ආයෙ පිටපයින් ගතිය වැඩිද? වම දකුණට තමයි දැන්. එතකොට වම දකුණට ගියාට පස්සේ දැන් හිත යන්නේ හිත පිට ගිහිල්ලා නැහැ. දැන් මේ තියෙන්නේ වම දකුණේ කියලා දැනගන්නේ කොහොමද? Taman දැනගන්නේ මොකෙන්ද? ඒක මේ ආයයි කියවද්දි. ඔව් කියවනකොට හිත මේ කියවනවා විතරයි හිත පිට ගිහිල්ලාද නැත්නම් ඇත්තටම වමේ හිටියද ඇත්තටම දකුණේ හිටියද කියලා කොහොමද දැනගන්නේ? එතකොට එක එක සිතුවිලි එන්නේ නැති එක. good. එතකොට හිතවිලි එන්නේ නැහැ. එතකොට වමට ගිහිල්ලා, ඒ කියන්නේ දකුණට ගිහිල්ලා. හැබැයි දැන් මේ වමේ තියෙන දකුණ නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඒ දෙක මාරු කරන එතකොට හරි මාරු කරන වෙලාවේ වමේ පය තියාගෙන හිතවිලිත් නෙවෙයි දකුණත් නෙවෙයි වමේ. දැන් ඒක තමන් දැනගන්නේ කොහොමද කකුල් දෙක දිහා බලන්නේ නැතුව මගේ හිත දැන් තියෙන්නේ මගේ භාවනාව දැන් තියෙන්නේ මගේ සතිය දැන් තියෙන්නේ මගේ මානසිකාරය තියෙන්නේ වමේ කියලා තමන් ඒක දැනගන්නේ කොහොමද? තමන් ඒක උරගා බලන්නේ මොකෙන්ද? සර වැඩිද මං අහනවා. <laughs> මොකෙන්ද ඒක දැනගන්නේ? හිත පිට ගිහිල්ලා නැහැ නානා රීතිවල වල නැහැ දකුණේ නැහැ මගේ හිත වමේ තියෙනවා කොහොමද දන්නේ ඒක සිත ඇතුළෙම තියාගෙන මේ සක්මන් කිරීමට හිත යොදවන එක ඔව් යොදවනකොට වැඩේ හරි ගියා කියලා කොහොමද දන්නේ හිත පිට ගියේ නැහැ අරමුණට හිත ගියා කියලා තමන් තමන්ට සාතික කරගන්නේ තමන් තමන්ට ඒකට පාලි වචනේ සිංහල වචන ප්‍රත්‍යක්ෂණය කරනවා කියන්නේ නැත්නම් උරගා බලන්නේ කොහොමද? දැන් දකුණේ නෙවෙයි වමේ තියෙන්නේ කියලා දැනගන්නේ මොකේද? උඹ දැනගන්න ක්‍රමයක් නැහැ කියලා හිතනවා. ඒ නැත්තම් Taman දැනගත්තා මට කියාගන්න බැරි එක තියෙන්නේ. අනිත් දවසේ ඒක ලියන්න ඕනේ දැන්. ඒක ලියන්න බලන්න භාවනා කරනවා. මේ ආමුදුරන්ගේ මොනව කරලාද බේරන්න වෙන්නේ. නේ? ඉතින් ඒ නිසා අනිත් දවසේ දැන් හිත හිතවිලි වලට යන්නේ කොහොඳයි. ඒ ගියාට කමක් නැහැ. ඊට පස්සේ වමට දකුණට ගන්න එකත් හොඳයි. ඊට පස්සේ දැන් වමේ තියෙන වෙලාවේදී මේ වම් පායේ දැන් හිත හිටියා. ඒක දකුණ නෙවෙයි, හිතවිලි නෙවෙයි, වමේ හිත විටියා කියලා කොහොමද දැනගන්නේ? ඊට පස්සේ දැන් දකුණට මාරුණානේ. ඒතර මේ වමේ නෙවෙයි, දැන් තියෙන දකුණ කියලා අපි මොකෙන්ද දැනගන්නේ කියන එක අද්දුටු ප්‍රත්‍යක්ෂේ. හින්දුර සාක්කියනේ. ඒක මේකට දැම්මොත් මන් දෙනවා උපරිම ලකුණු ගන්න. ඉස්සත් එමුත් පාස් කරලා දාන්න. ඔය ඉදිරියපත් වෙච්ච එක ලොකු දෙයක්. ඉදිරියපත් වෙලා මේ කර්ම කියන එක ලොකු දෙයක්. මොකද මේ නාගින්න ඔච්චර කිවට තේරෙන්නේම නැහැ. ඔය කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඔය පොඩි උන්ට කිව්වහම ඔය එකක් දෙයක් පිටරත් වෙන දෙයක් ගහුවට වදේ තේරෙන්නේ. ඒකට අම්මෙන් අහපන් ඕක මොනක ඕනෝ දෙයක් අතේන මම බූ මොඩි. ඉන්දියාවේ අගමැති වගේ. අනිත් දවසේ ලියනකොට මම ඊට පිට ගියා. ඊට ආනපානට ආව නැත්නම් මම දකුණට ආවා. වමේ තියෙන බව දැනගන්න මේ විදුඹ හැප්පෙන එකෙන්ද මුළු පළෙම වදිනවද? නිය ඇඟිලි වලද වදින්නේ? එහෙම කියන්න පුළුවන්. වම දැකින්නේ වම තිනකොට වදින්නේ විලුඹද මුළු পায়ද පිටපැත්තද අතුල්පැත්ත කියලා. ඒකෝට දන්නවනේ මේ දකුණ නෙවෙයි කියලා. ඇහෙන් දැකලා නෙවෙයි. ඒතකොට දකුණ තිනකොට වමේ වගේම විලුඹෙමද තියන්නේ මුළු කකුලද තියන්නේ කියලා ඒ වගේ තොරතුරු ටිකක් මතක නැද්ද? එච්චරම නෑ. බැලුවේ නෑ. ඒක තමයි මට කියලා දෙන්න ඕන එක. කියනකොට අරමුණට හිත ගියා, සක්මණට හිත ගියා කියන්න එපා. වමට හිත ගියා. මම වමේ හිත ගන්නකොට මට විලුඹ වදිනවා තේරෙනවා. පොළොව සීතලයි, එහෙම නැත්නම් පොළොව රස්නියයි. පුරෝසි ආන් මේ ටික දැම්මනම් ෂෝක්. ඒකට පරියන්කයට ගිහිල්ලා ඉඳගෙන ඉඳගෙන කරන භාවනා ගැන මොනවක් ලියලා නැහැ. ඒක කිරියෝ නැද්ද? ඒක කරා මේ ඒක ලිව්වේ නෑ. ඒකට දෙපඩා හොඳට අල්ලලා යන්නේ සක්මන් කරන එකද පරියන්ක ඉඳගෙන කරන එකද? අරමුණට වැඩියෙන් හිත යන්නේ භාවනා හොඳට වෙන්නේ ඉඳගෙන කරනකොටද ඇවිදිනකොටද? ඇවිදිනකොට. ඒ කියන්නේ අරකට සලකන්නේ නැහැ නේ. එහෙම කරන්නේ නැතුව හොඳ ඒකාව කොච්චර කෙරුවත් ඇවිදින භාවනාවට වැඩිය ඉඳගෙන ඉන්න එකත් හොඳයි. ඒකෙත් ඉඳගෙන ඉන්නකොට කොහොමද හුස්මට හිත ගියාද ඉඳගෙන ඉඳ ඉරියවට හිත ගියාද කියලා අර වගේ වැටහෙන දෙයක් ඇතිනේ. අය තිනොට විලුඹ වැටෙනවා වගේ ආන්න ඒක බලලා ඒකටත් වාක්‍යයක් ලියලා දාපුවම හෙටත් තියමුද? right. අපි යන ඊගාකට යනවා. ඊළඟ දරුවගේ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි මම සක්මන් භාවනාවේ යෙදෙමින් සිටිද්දී මගේ සිත කරා විවිධ සිතුවිලි ගලා ආ නිසා මගේ අරමුණ සිතින් ඈත් විය. මා නැවතත් මගේ අරමුණ සිටියේ තබා සක්මන් භාවනාවේ යෙදුණා. ඉන්පසු සක්මන් භාවනාව අවසානයේ මගේ සිතට නිදහසක් දැනුණා. සක්මන් භාවනාව අවසන් වී ආනාපාන සති භාවනාවේ යෙදුණා. එහිදී මගේ සිතට විවිධ සිතුවිලි පැමිණියා. සිතුවිලි මගහැර මා ආනාපාන සති භාවනාව හොඳින් සිදු කළා. සිතට විවිධ සිතුවිලි එන්නේ කුමක් නිසාද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එතකොට මේකේ පොඩ්ඩක් කියලා සක්මන් කරලා ගිහලා වාඩි වෙලා තියෙනවා. උතර වාඩි වෙච්ච වෙලාවේ හිතවිලි වල ඉඳලා විවිධ හිතවිලි ඉඳලා මගේ හිත ආනාපානෙට මම ගත්තා. ආනාපානෙ ගියාද නැද්ද කියලා මම අර අහපු ප්‍රශ්න අහුවොත් කොහොමද කියන්නේ? කොහොමද දන්නේ ගියාද නැද්ද කියලා? කවුද ඉවේක? මයික් එක පොඩ්ඩක් දෙන්න බලන්න. දැන් හිතවිලි වල ඉඳලා ආනපන හිත ගත්තට පස්සේ ප්‍රයත්න සාර්ථක වුණාද? ඒ ආනපන ගියාද කොහොමද දැනගත්තේ? වාඩි වෙලා කතා කරන කමන්නේ වාඩි වෙලා ගියා. එතකොට මම උත්තර දෙනවා අන්තිම ප්‍රශ්නේ. නැත්තම් මම උත්තර දෙන්නෙත් නැහැ. මම අහන ප්‍රශ්න තියෙනවද? හිතවිලි වල ඉඳලා තමන් ආනපන හිත ගත්තා. එතකොට හිත ගියා දානපනට කොහොමද දන්නේ? ඒක මේ හිතපු දේ හරි ගියාද හරි ගිය බව කොහොමද දැනගත්තේ කියන එකයි මගේ ප්‍රශ්නේ. එතන සක්මන් කරගෙන ඉනකොට පිට ගියාට පස්සේ සක්මන් හිත ගත්තාම වැඩි හරි ගියාද නැද්ද කියලා කොහොමද දැනගන්නේ තමයි. තරවැලිද ප්‍රශ්නේ. මෙයා කතා කරමින්ද මම හිතන්නේ වැඩි අල්ලගන්න බේසි කියලා. මම නවත්තලා තමයි ආනාපාන සති භාවනා කරේ. ඔව්. ඒකට ආනාපාන දිහාට සක්මණේ දිහාට හිත පිට යනවා. ඒක අහලක් තියෙනවා ඇයි කියලා. මම අහන ප්‍රශ්නයක් හිත පිට යන වෙලාවේ මම ඉන්න ඕනේ දැන් ආනාපාන කියලා දන්නවනේ තමයි. එහෙම දැනගත්තට පස්සේ ආනාපාන දාපුවාම ආනාපානෙට හිත ආවද නැද්ද කියලා කොහොමද Taman දැනගන්නේ? හිත වෙලි මගහැරලා ආය ආනාපාන සති භාවනා කරනවා. ඒක හොඳයි. ඉතිවිටි මගේ හැරිච්ච බව ඒක සාධකයක්. දැන් මේ ආනාපානෙට ආව දැන් මේ ඉන්නේ ආස්වාසි මම ප්‍රසවාසයේ නෙවෙයි කියලා කොහොමද දැනගන්නේ? හුස්ම ඇතුළට ගන්න එකේ ඉන්නේ පිට වෙන එකේ නෙවෙයි කියලා මොකෙන්ද තමයි සහතික කරගන්නේ. දැනෙන්නේ ඇත් දෙකෙන් බැලුවට පේන්නේ නැහැ නේ හුස්ම. කොහොමද දන්නේ මේ ගන්න හුස්ම මේ පිට කරන හුස්ම කියලා දෙක වෙනස තේරෙනවද අහුවෙනවද? ගන්න වෙලාව මෙහෙම හිට කරන වෙලාව කියලා. ඒකේ මේ වගේ සබාවකට කියන්නේ කොහොමද? මේක පිට කරන හුස්ම නෙවෙයි. මේක ගන්න හුස්ම කියලා වෙන් කරලා දැනගන්න හැටි. හිතන්න බැරි. හිත මේ මේ අධ්‍යක්ෂකපේක මතක් කරගන්න බැරිද? මේ පුංචි ළමයෙකුට බලපෑම් කරලා අම්මට මං අම්මත් එක්ක භාවනා කරනවා. එළඹෙන මොනම දෙයක්වත් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් වාඩි වෙලා ඉන්නවත් බෑනේ විනාඩි 10ක් 15ක් ඉඳ පුරුදු කරලා. ඊට පස්සේ මම අම්මෙන් ඇහුවා. මම අහන්න කියලා වාඩිලා මොකද කරන්න කියලා. අම්මටවත් කියන්නේ තිබුණා. ඔය ප්‍රශ්නේ නැහැ කියලා මම කෝ උගුලේ තියාගෙන අහපන් කියලා. ඊට පස්සේ කළු අත්තම්ම කිව්වේ හුස්ම බලන්න කියලා නේ කිව්වා. ආවා ඊගා අවුරුද්ද ගිහිල්ලා ඔය කමටහන සුත මම කෝ හුස්ම බලපම් පේන්නේ මොකක්ද අහපන් කියලා. මන් දන්නේ නැහැ කිව්වා. ඉතින් ආයෙසර ගියාට පස්සේ කිව්වලු ඒක මට කියන්න තෙන්නේ හත්ත ජීප් එක ඇරෙන ගෑරේජ් එක ඇතුළට දානවා ආපහු ගන්නවා. ආපහු ඇතුළට දානවා ආපහු ওই වගේ එකක් තමයි ජීටි අවුරුදු 8ක්. තාත්ත ගෑරේජ් එක ඇතුළට කාර් එක දානවා ආපහු ගන්නවා. ආයෙත් ඇතුළට දානවා ආපහු ගන්නවා. එහෙම එහෙම කියන්න බැරි උපමාවක් හුස්ම ගන්නකොට මෙහෙමයි පිට කරනකොට මෙහෙමයි කියලා අද්දකපෙයි. අනිත් දවසේ නෑ ඒක බලලා ඒ අනිද්දාසේ බලන්න ඕනේ තැන තමයි මම ඔය පෙන්නන්නේ. කියලා බැලුවට පස්සේ පෙනිච්ච දේ, දැනිච්ච දේ හුස්මට හිතාවා. මම දකුණට හිතාවා කියලා කොහොමද තමන් එතකොට මොකද්ද තමන් අත්දැක්කේ? අත්විඳේ ප්‍රත්‍යක්ෂ කලයේ කියන එක උත්සාහ කරමු. එතකොට අන්තිම ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ ඇයි හිතට හිතවිලි එන්නේ කියලා. ඔය බවවත් දන්නේ අපි වාහන කරපින්දනේ. වාහන කරන්නේ නැත්නම් අපිට හිතට හිතවිලි එන බව දන්නේවත් නැහැ. ඒක නරක දෙයක් නෙවෙයි. ඒ අරමුණකට හිත දාපු ගමන් විතරයි හිත අකීකර වෙලා පිටපයින්නේ. දැන් කැලේ ඉන්න මීහරකා කුළු මීහරකා කැලේදී දඟ කරන්නේ ඌ ගෙන්නල්ලා ගමේ බැන්දට පස්සේ තමයි දඟ කරන්නේ. වර ගම්බ ගම් බැන්දට පස්සේ දඟ කරනවා වගේ හිතට ඒ කාර්මුණට නිඳ ගිය ගමන් එයා පෙරලි කරනවා. ඒ පෙරලියක් තමයි ඔය හිතවිලි වලට දුවනවා නැති පුංචි වේදනාවට බෑ කියලා කෑ ගහනවා. ශබ්ද වලට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් අපි දැනගන්න කමක් නැහැ. එහෙම එම තියෙදි හරි පුළු පුළුවන් විදිහට සක්මන යන වම දකුණට පරයන්කේදී නම් ආස්වාස් ප්‍රසාර ගෙනත් කියලා. ඊට පස්සේ Taman දැනගන්න මේ කිව්වට ගෙනත් තිබ්බට එයා ආවදාන පණිට කියලා. ආස්වාස් ප්‍රසවාසයට ආවද කියලා දැනගන්න එක තමයි ලියන්න ඕනේ. ඒ නිසා දිගට මේ විදිහට කරමු මට පුළු පුළුවන් වෙලාවක මේ වගේ රට උත්තර ලියලා දෙමු ඈ. හොඳයි. තෙරුවන් සරණයි. මේ අපේ පිරිසගේ ප්‍රශ්න නා කියස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේවරුවේ සක්මන් භාවනාවෙන් පසු පරයන්ගෙට ගේමි. එහිදී මා දැන් මෙතන විනාඩි කිහිපයකට පසු ආස්වාද ප්‍රස්වාසය ඇති විය. මෙහිදී මූල කර්මස්ථානයේ සිත යොමා සිටින විට ටික වේලාවකින් මගේ උදරයේ වේගයෙන් ගැහෙන්නට විය. ඒ ගැස්ම සිරුරට දැනිනි. මූල කර්මස්ථානයෙන් ගිලිහි විනාඩි 5ක් පමණ මා මේ ගැස්ම දෙස සිහියෙන් බලා සිටියෙමි. ඊට පසු ඒ නැති විය. නැවත මං මූල මා මූල කර්මස්ථානට යන්න පුළුවන් විය. ඊට පසු තව විනාඩි කිහිපයකින් අර ගැස්ම නැවත ඇති විය. නැවත මා අර ගැස්මට සිත යොමා සිට ඒ අවසන් වූ පසු මූල කර්මස්ථානට ගියමි. මෙලෙස මූල කර්මස්ථාන මෙලව වාර කීපයක්ම සිදු විය. ඊට සිත යමා පසුව මම මූල කර්මස්ථානට යා හැකි විය. මේ අවස්ථාවේදී මගේ පිටිපතුල් දෙකෙන් ප්‍රශ්නයක්ද දැනුනි. මූල කර්මස්ථානයෙන් පිටට සිතුවිලි ගලා ආවේ අල්ප වශයෙන්ි. එයින් මට කවුදෝ ඇතුළතින් කතා කරන්නාක් මෙන්ද දැනේ. හිස පහළට වැටෙන බව සිහිපත් සිහියෙන් දැනගෙන ඒ හරිගස්සා ගතිමි. වෙනදාට වඩා දිගු වේලාවක් මට පරියන්කේ රැඳී සිටීමට හැකි වූයේ ඉන් නැගිටීමට සිත නොකීව නිසාය. ඒත් විශේෂ සුඛයක් සුවයක් නොලැබිනි. ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවට වඩා කැමැත්තක් දක්වන්නේ ශක්මනටේ. පරයන්ක භාවනාව මට අශීරුය. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ භාවනා කමටහන් නිවැරදි කර දෙන්සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ මූල කර්මස්ථාන කියන එක අටපොලක සඳහන් වෙලා තියෙනවා. මූල කර්මස්ථානේ මොකක්ද කියලා ලියලා නැහැ. කැමැතිද ඒකේ නා හරි ආස්වාස් ප්‍රසවාසයේ දෙක එක සැරේ එන්නේ නැහැ එක්ක ආස්වාසය එක්ක ප්‍රසවාසයනේ එක ආස්වාසයක විස්තර ලියන්න මූල කර්මත්තාන්ට ආවා මූල කර්මත්තාන්ට දත්තා මූල කර්මත්තානේ ආස්වාස් ප්‍රසවාසය කියලා මේක එක තැනක තියෙනවා එතකොට මේ දැකපු දේ මම පොඩි දරුවන්ට කිව්වේ ආස්වාස වේලාවේදී ප්‍රසවාසය නැහැ නේද එතකොට ආස්වාස් ප්‍රසවාස බලනවා කියන්නේ බෑනේ එතකොට හිතෙන් අහන්න දැන් ආස්වාසයට හිත ආවා ඒක කොහොමද ප්‍රසවාසයෙන් වෙනස් වෙන්නේ නැත්නම් මූල කර්මත්තානේ කියන්නේ ආස්වාසය කියන්නේ නැත්නම් ප්‍රසවාසය කියන්නේ ඒකල ඒක පිළිබඳව එක වාක්‍යයක්වත් එක තොරතුරක්වත් අහුලගත්තේ නැත්නම් දොරන් ගොඩක් බදාගත්තා වගේ. එකක්වත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ පොදු වචන කතා කරන්න එපා. මම ආස්වාදයට හිත ගත්තා නැත්නම් ප්‍රසවාසයට හිත ගත්තා නැත්නම් ආස්වාද ප්‍රසවාසයට හිත ගත්තා. මෙන්න මේකයි මම දැක්කේ. මෙන්න මේකයි මම අත්විඳේ කියන එක නැතුව ආයසරයක් කියන පිට ගියා ආය මොල කර්මත්තාන ගත්තා. ආය පිට ගියා ආය මොල කර්මත්තාන ගත්තා. යුවට අර මූල කර්මත්තාන පිළිබඳ කිසිම වැදගත්කමක් කිසිම ප්‍රේමයක් කිසිම සාදර ගතියක් නැහැ. ඉතින් එතකොට ඔය කියන තනසමක් මොකුත් ලැබෙන්නේ නැහැ නිසා මූල කර්මත්තාන්ට ආවනම් ඒකට අපි කියනවා විතක්කේ කියලා. ඊට පස්සේ විචාර බුද්ධිය තියෙනවනේ කොහොමද දන්නේ ආවයි කියලා. කොහොමද දන්නේ මෙයා වේ ප්‍රසවාසයේද නැත්නම් ආශ්වාසයේද කියලා ඒක සපෙල කියන්න බැන්නම් ඇවිල්ලා තියෙනවා. ඒකට කවුරුත් නැහැ කියන්න බෑ. නමුත් සාක්ෂි නැහැ කිසිසේත්ම විස්තරයක්. ඒ නිසා මේ බලන්නේ නැතුව මේ මේක ලියන්න පුළුවන්. භාවනා නොකර මේක වගේ කොලයක් කරන් ලියන් ලියන් ලියන් යන්න පුළුවන්. ලියමු කරපු එක නයිට් වෙඩි වෙනද? යා කියනවා මූල කර්මස්ථාන කියන්නේ මට ආස්වාද ප්‍රසවාසය මෙන්න ආස්වාදයේ හැටි මෙන්න ප්‍රසවාසයට කිව්වනම් ඒකේ හරියටම කියද හැකි දැකලා බලලා කියනවද පොතකින් කියනවද කියලා. මේකේ ඒකටවත් ඉඩක් දීලා නැහැ. ඒ නිසා අද ඉපි ඉන්නේ භාවනා පස්වෙනි හයවෙනි දවස්වල. ඒ මූලික ටික සකස් කරගත්තේ නැත්නම් දොඩංගොඩ බදාගත්තා වගේ තියෙයි. අහුවෙන්නේ නැහැ මොනවාකට. ඒ නිසා ආපු වෙලාවක එක තැනක හෝ අඩු ගන්න පටන් ගන්නකොට හෝ මෙන්න ආස්වාසේ හැටි මෙන්න ප්‍රස්වාසේ හැටි කියලා ඒ විස්තර දී ගන්න. ඒ නිසා මේ නාකි ප්‍රශ්න කියලා කියනවා මම මේවා. ආස්වාසේ මේ වේගවත් වෙනවා ඊට පස්සේ ආස්වාස සමග වේගවත් වෙනවා ප්‍රස්වාස වේගවත් වෙනවා ඒ ටික සිදුුණා. එතකොට මේ වේගය වෙලා තියෙන්නේ හුලං වේගෙන් එනවා කියනවා කියන එකද නැත්නම් හිත වේගවත් වෙලාද එහෙම නැත්නම් කය වෙන විදිහකට වේගවත් වෙලාද මොකෙන්ද මේ වේගය Tamanට විඳ ගන්න පුළුවන් උනේ හුස්ම රැල්ල දිහාට පහට යන වේගය වැඩි කියලා හුස්ම රැල්ල දිහාට පහට යන වේගය මත ඒකට ඒක දැනුනේ බඩේද පපුවේද නහයේද උගුරේද කොතනද පපුවත් එක්ක දැනුණා ඒක වැඩියෙන්ම දැනිච්ච තැන පපුවට දැනෙනවා ඒක ලියන්න ඕනේ ඒක ලියුවා නම් එතකොට දන්නවා එයාගේ හිත කොතනද පිහිටලා තියෙන්නේ. එතකොට මේ වේග ගතිය වැඩියෙන් අත්දකින්න තමන් ආශ්වාස කරන වෙලාවේ ගල ගන්නවද නැත්නම් ප්‍රශ්වාස කරන වෙලාවේ වේගයද දෙක සමද? ආශ්වාස ප්‍රශ්වාසයේ ආයාසෙන් නම් ගත්තේ නෑ ප්‍රහම්බුනේ. නෑ මං කියන්නේ එහෙම නෙවෙයි මේ වේගයක් නේ තියෙන්නේ වේගය වැඩි වෙලා හෝ අඩු වෙලා තියෙන එක පිළිබඳ බැලුවොත් ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනසක් තියෙනවද වේගයේ? වේගයේ වෙනසක් දැනෙනවා අපේ හැමෝටම. මොන වගේද වෙන කොහොමද කියන්නේ? ආස්වාසේ වේගවත් ප්‍රස්වාසයට වඩා. ඒ ටික කිව්වනම් මට මෙච්චර ප්‍රශ්න අහන්න වෙන්නේ නැහැ. ඒ ටික හෙලි කරන්න දන්නේ නැත්නම් ඒ කොච්චර වටිනකමක් තිබුණත් ඒක මතු කරගන්න බැන්න නම් බෑ. ඒ නිසා ඒ තොරතුරු කියන්න මට ආස්වාස් ප්‍රස්වාසට ආවසන පපුවේ දැනුනේ මට ආස්වාස වේගයෙන් හුලං වැඩ පිටුරක් දැනුණා ප්‍රස්වාසයේ එච්චර වේගවත් උනේ නැහැ. ඒ ටික කිව්වනම් අන්න අපිට මට වෙන්න තැයි පාර මෙන්න මේක දිගේ යන්න කියලා. ඒ ටික අනිවාර්යයෙන්ම ටික මේ මේ මුළු රචනෙම තියෙන ඕජාව. මුළු රචනෙම තියෙන වටිනාම ටික. ඒ නිසා ඒතරතුර ටික Taman ඒ වෙලාවේ අත්දකින්නදී ලියන්න නැති වුණොත් භවනා කරත් ලකුණු ලැබෙන්නේ නැහැ. ලියලා හරියට නෑ භවනා කරලා හරියට ලියන්න පුළුවන් නම් යාට හරිය ලේසි භවනාව. හරිම ඍජුයි. වැඩි කන්න ඔය ඔක්ෂිට වෙනවා. ඒ නිසා අනිත් දවසේ ඒ තොරතුරු ටික ලියන්න මතක තියාගන්න ලියන සුළු ලියන්න ඕන කියන බැල්මකින් භාවනා කරොත් අනිවාර්යෙන් භාවනාව කිටි ගහකට මෝල් ගහින් යනවා වගේ වදිනවා. ඒක තිබිලා නැහැ. ඒක තමයි මේ සකච්ඡාවේ ප්‍රයෝජනේ. ඉන්සානි දාශ භාවනා කරනකොට ඒ තොරතුරු දැක ගන්න අසුළු තවතරත් තොරතුරු දැක ගන්න අසුළු භාවනා කරන්න. ඒකට හරියනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා ආසනයේ හොඳින් හිඳගෙන ආනාපානසතිය වඩමි. ආස්වාස ප්‍රස්වාස 3-4ක් යන විට සිත සිතුවිලි වලට වැටේ. සිතුවිලි වේගයෙන් ගලා ගොස් සිතුවිලි තේරුම්ගත නොහැකි ස්වභාවයට ගොස් සිත සමාධි වේ. පසුව ඉස ඉදිරියට පහත් වී යයි. ඉස එසවීමේදී සමාධිය නැති වී යලිත් වාස ආස්වාස ප්‍රස්වාසයේ පෙනේ. මේ අයුරින් බොහෝ වාර ගණක් සිදුවේ. ගරු ස්වාමින්වහන්ස මට ඇති වූ ප්‍රශ්නය නම් ආස්වාස ප්‍රස්වාස නොදැනී යන මට්ටමට නොගොස් ක්ෂණයකින් සිතුවිලි වලට වැටි සමාධිගත වීම කෙතෙක් දුරට සාර්ථකදයි පහදා දෙනමෙන් කාරණික ඉල්ලමි. ඔබ වහන්සේ සුවපත් වේවා. මේ පේන ආස්වාද ප්‍රසවාසයේ වග විස්තර කියනොනම් මට කියාගි මේක සමාධියක්ද නැත්නම් වෙන මොකක්ද කියලා. මේ භාවනා කරනකොට පිනිච්ච ආස්වාද ප්‍රසවාසයේ හිතවිලි ඇතු හෝ නැතුව සමාධිය ඇතු හෝ නැතුව ආශ්‍රත් ප්‍රසාසයේ අත්විඳි කොහොමද කියන එක තියෙනවනම් මට කේන්දරේ බැලුවා වගේ කියයි. ඒක කියන්නේ නැතුව මේ සමාධිය ආව හිතවිලියාවයි කිව්වට මට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය අමුද්‍රව්‍ය නෑ. කැමැති දේ කෙනා මේ ආශ්‍රත් ප්‍රසාසයේ විඳිනකොට අත්විඳිනකොට මොකද්ද අත්විඳි මොකද්ද දැක්කේ මොකද්ද දැනුනේ කියන එක විස්තර කරන්න. මම අඬා වැටෙන්නේ එක දෙයකට මුළු සබහාම දැනගන්න. මම මොනම දෙයකටවත් අඬන්නේ නෑ. අඳන්නේ මෙච්චර කුණු කන්දල් විස්තර කරන වෙලාවදී මේ මූල කර්මත්තානේ පිළිබඳ වාක්‍ය දෙකක් කියන්නේ. ලියන්නෙම නැහැ. ලියන්නෙම නැහැ. ඉතින් මම මම කොච්චර ඇඬුවට මම වෙහෙසකුත් නැහැ. මම මේ 111 වෙනි රිට්‍රීට් එක. එන ප්‍රකාශන වලින් 100ට එකකවත් කවදාකවත් ලියන්න දන්නේ නැහැ. ඉතින් ඒක මතක් කරලා දෙන එක තමයි මගේ යුතුයකම. තරයින් කෑ ගහනවා නෙවෙයි. ඒ නිසා මට මං ඉල්ලා හිටනවා දැන් හරි සභාවට කියන්නේ. ආශ්වාසය වැටුනේ මේමයි මට ප්‍රශ්වාසය වැටුනේ මේමයි කියලා. එතකොට නම් මට ධෛර්යයක් තියෙනවා. එතකොට මට හිතෙනවා අත දෙන්න ඕනේ කියලා. ඒ ඔක්කොම මම කියද්දි මේ ඕන්න නැති කුණු කන්දල් ටිකක් දීලා මට මේ ලස්සන තෑග්ගක් තියෙනවා කියලා බාර ගන්න නත්තල් තෑග්ගක් කියලා දුන්නට මම දන්නවා මේක ඇතුළේ තියෙන්නේ කක් අගොම. එහෙම නැත්නම් කොස් කට්ටක් වගේ තියෙන. මට ඕජාව ඕනේ. මට ඕනේ ඕජාව තමයි ආස්වාදිත ගියාම කොහොමද වැටුනේ? ආස්වාදිත ගියාම කොහොමද වැටුනේ? ඒ ටික නොලිය වෙන එක මම දකින විචිත්‍රම දේ අපේ ජීවිතේ සත්‍යයට ඒ තරම්ම බයයි කුණු කන්දල් ඕන තරම් විස්තර කරලා කවි මාර්ගයෙන් රචනා මාර්ගයෙන් සාහිත්‍ය මාර්ගයෙන් දෙයි සත්‍ය කතා කරන්න කියන්නේ කියවෙන්නේම නැහැ එක්කෙනෙක් නෙවෙයි අපි සාමූහික ප්‍රයත්නයක් ගන්න ඕනේ මේක මේ එහෙලි කරවන්න හෙලිදරව්ව මේකට කියන්නේ ඒ හෙලිදරව් එන්නේ නැහැ උනානම් භාවනාවේ අමාරුවකුත් නැහැ ඒ නිසා නැත්තටම කොලයක් දීුවාට පස්සේ ආයි කියවලා බලන්න. මේ කියවන මනුස්සයාට කියවන්න දෙයක් මේකේ තියෙනවාද කියලා. කුණු කන්දල් නෙවෙයි මේ මාගේ මූල කර්මස්ථාන මේකයි. ඒකේ මෙන්න මේකයි මම අත්දැක්කේ. මුලදී ලියන්නේ. ඊට ටික ඉබේම පෙළ ගහලා එනවා. අපි යන ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අද පෙරමෙන්න මූල කර්මස්ථාන වූ ආනාපානසතිය ආරම්භුවෙමි. දිගින් දිගට රැලි නගමින් ගිය ආස්වාස ප්‍රස්වාස ප්‍රමාණිකූලව සංවේදී වෙමින් මහයේ මුලම රැඳුනි. දැන්නේ ඊටාම කුඩාය. දැනෙන් නොදැනෙන තරම්ය. බොහෝ වේලාවක් අරමුණේ සිත පවතී. සිත පිට ගියත් වහාම අරමුණට ගැනීමට හැකිය. සිත ව්‍යාකූල නැත. සංසුන්්‍ය. නමුත් කුසල් සිතුවිලි කීපයක් අවවාද වෙන සිතට නැගුණි. තවදුරටත් මට උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට තුන්වන් සරණයි. මම ඊයේ කිව්වා භාවනාවට හැම හිතිල්ලක්ම වාසය. ඒකයි කුසල් හිතවිලි කියලා කියන්නේ. කුසල් නම් හිතවිලි නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් අහිතිවිලි හිතවිලි වලට අහිතිවිලි දින අන්න කුසල. ඒක නිසා මොකක්වත් මොනවා ආවත් ඒ වෙලාවේ ඒකට හැටකුණ වැටෙනවා වගේ බලන්න ඒව ආවට කරන්න දෙයක් නැහැ. නමුත් මට නන් දාන්න යන්න එපා මේ කුසල් කියලා. භාවනා කුසලේ තරම් හොඳ කුසලයක් මොකක්වත් නැහැ. මේක භාවනා කුසලේ කඩන්න ආපු එකක්. ඒ නිසා ඒක තියෙන්න බලන්න නැවතත් පුළුවන් ද ආශ්‍රත් ප්‍රසවාසයට යන්නේ. රැලි මාලා නගමින් ආශ්‍රත් ප්‍රසවාසයට ගියා නම් ඒ කියන්නේ හිත මෙහෙවීම දන්නවා. වාර්තා කිරීමක් දානවා. ඒතකොට කැඩුනට පස්සේ ආය අවස්ථාවක් දෙනවා ආයෙත් අනපන්න මෙහෙව්වොත් ආයෙත් මොකද වෙන්නේ කියලා බලන්න. ඒතකොට එක පරියන්කයක් ඇතුළේ Tamanට එකම චක්‍රය දෙතුන් සැරයක් කරකවන්න කරකවන්න ලොකු අත්දැකීමක් එන්න පටන් ගන්නවා. ඒක නිසා එම කැඩුනයි කියලා ගණන් ගන්න එපා. ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ ආයෙසරයක් අනපන්න හිත දාන්න. එතකොට ඒකට තමයි තේරෙන්නේ මේක වරද්දන්නෙම නැහැ. කද්දාකත් වරදින්නේ නැහැ. හිත නරක කරගන්න නැතුව අරමුණට දැම්මොත් අර ඉස්සලා වුණා වගේම ආයෙ තැම්පත් වීම ඉස්සල තරම්වත් වෙලා යන්නේ නැතුව වෙනවා. හැබැයි පාඩුවකට තියෙන ඉස්සල තරම් වෙලා හිටින්නෙත් නෑ හිත. පොඩ්ඩකින් කැඩෙනවා. ආයෙ හරියනවා. ආයෙ කැඩෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්න මේක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නව යන දෙයක්. ඉතින් මේ සමයේ තා පොඩ්ඩක් ඉවසලා ওই දිගටම කරගෙන යන්න. එතකොට තමයි මේ චක්‍ර අල්ල ගන්න පුළුවන් මේ කියලා හිතනවා. පෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ වෙත ගෞරවෙනි. ඊයේ සවස පැවැත් වූ පර්යංක සමූහ භාවනාවේදී මා පය එකහමාරක් වන වෙලා එක ඉරියව්වක සිටියා. එෙහිදී මාහට හුඟක් දේ සිදු අතර නැකුත් දේ දැකීමට ලැබුණා. ආස්වාද ප්‍රසවාස නදනී ගියා. ඒ බොහෝ සෙමින් සිදු වුණා. පපුවේ හුස්ම ඉහළ පහළ යැවීම අමාරු බව දැනුණා. එහෙත් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාකාරීත්වය සිදුවන බව දැනුණා. මට කැස්ස ගතිය කීප විටක්ම ආවා. කට සෙම වලින් පිරුණා. උගුර සිඳී වියලී ගිය බවක් දැනුණා. තොල් දෙක දත් වලට ඇලී ඊතා සියුම් සිවියක් දත් අතර ඇටලී තිබෙන වාගේ දැනුණා. සිරුර සම්පූර්ණයෙන්ම දර කඩස්සේ කඳට වෙලී ඇති බවක්, ගොරෝසු වී ඇති බවක් දැනුණා. හත් දෙක කඳටම ඇලී ඇඟිලි අතර තද වී තිබුණා. මා ඒ අතර නිවන් මගම පතමින් අරමුණෙහිම සිටියා. මෙසේ කාලයක් නොසෙල්වී සිටින අතර කොහොඹයක් වගේ සතෙක් කනේ බෙල්ලේ යනවා දැනුණා. ඌ ඉවත් කිරීමට අත ඇසීමට නොහැකි වුණා. ඒ සතාගේ ගමන ටික වේලාවකදී නොදැනී ගියා. මා මේ දේවල් සිදුමින් පවතිද්දී මගේ නිවන් මඟ අරමුණු කරගෙනම සිටි අතර ආලෝක ඇති වෙන හැටිද ඒවා නැතුව යන හැටිද නිරීක්ෂණය කළා. මේ අවස්ථාවේදී ඇති වූ අවස්ථා හඳුනා ගැනීමට සිටුවත් ඒවා ගැන අවබෝධ කර ගැනීමට නොහැකි වුණා. ගරු ස්වාමින්වහන්සේ එකමාරක වන කාලයක් නොසෙල්වී සිටීමත් ආනාපාන සති තුල බොහෝ වේලාවක් ගමන් කිරීමත් ගැන මට මහත් සතුටක් ඇති වුණා. හිත වෙනස් සිතුවිලි කරා නොගොස් සිතුවිලි ධාරා එකින් එක එකට ගලාගෙන යාම මගේ භාවනාවේ සාර්ථක සාර්ථකත්වයක් දැයි නොදෙනිමි. මට කරුණා කාරුණිකව පහදා දෙනමින් දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධය වේවා. දීර්ඝායු වේවායි පතමි. මේකේ තියෙනවා පරස්පර විරෝධී කීපයක්. ඒව වෙන්න බෑ කියන එක නෙවෙයි තියෙන්නේ. උගුර වේලා තියෙනවා කටට සෙමිනවයි කියලා තියෙනවා. මේක සාමාන්‍ය වෙන එකක් නෙවෙයි. ওই දෙකම එකවර වෙන්නේ කොප් පෙගිනවනම් පෙගිනවා වේලනනම් වේනවා. ඒ වගේම හිතවිලි ධාරා තිබුණා. නමුත් මගේ හිත පිට ගියේ නෑ කියලා දීලා තියෙනවා. ඉතින් අදහස් කරන්න තියෙන්නේ හිත හිතවිලි තිබුණාට හිත වැටිලා නෑ. හිත ඒක පශ්චාත්තාප වෙලා නෑ. ඒකද දන්නේ අදහස් කෙරුවේ. ඉතින් මේ විදිහට බලනකොට මේ මතුවෙන නැති වෙන මේ දේවල් වලින් මොන්නම ලකුණක්වත් අපිට නැහැ ගන්න. අපිට තියෙන්නේ මේක හරහා භාවනා කඩ ගන්න තු යනවා නම් එච්චර දිනු. මේක නිකන් බාධක දීවින් තරගයක් වගේ. බාධක දීවින් තරගය කරනකොට අවුරුදුස්සල අපි දත් දෙකට හැන්දක් තියාන හැන්දුවට දෙහි ගෙඩියක් තියාන ඉතින් ඉක්මනට යන්න කියනවා. ඉතින් නගලන්න ගියෝ වැටෙනවා. වැටුණොත් ආයෙ මුලට එනවා. ආයෙ යනවා. ආන්නේ වගේ වැටුණොත් මුලට එනවා. ආයෙ යනවා. ඉතින් යනකොට ආනාපානෙ පෙනුනත් වෙන දේවල් පෙනුනත් ඔය එකටවත් ටැග් ගහන අතර වෙලා හීන පලාබල බල බල ඉන්න තු ගියා නම් හරි. නමුත් ඒ අතරමැදදී සැකයනවා නම් අනේ සැකමතු වෙන වෙලාවට තමන්ගේ ආනාපානේ පොඩ්ඩක් හවු හරන්නට පිටට ආදාළයට ගන්න කියනවා. එන දේ මේකයි නොයන දේ මේකයි කියලා මොන්නම සීමාවක්වත් නැහැ. કોઈ දේ ආවත් තප්පරයක්වත් නතරලා බලන්න එපා. ඊගා චිත්තක්ෂණේ ඉදිරියට යන්න. එහෙම යන කෙනාට බහන වැඩි කල් භාවනා කරන්න ඕන වෙන්නේ මේ එන දේවල් හොඳට තේින්නේ නරකට තේින්නේ මනින්ඩයි කිරණ්ඩයි මනාපමන අපේති කරන්න ගියොත් කිසිම ගමනක් කරන්න බෑ. හැම දේම බාධාවට හරවන නිසා එන හැම එකක්ම කෙලෙසක් කියලා හිතන්න. එන හැම එකක්ම මාර පාක්ෂිකයි කියලා හිතන්න. කොයි දේ ආවත් ඒක හරහා බලන එකයි තියෙන්නේ. විනිවිද බලන එකයි තියෙන්නේ. ඒකට විපස්සනා කරනවා කියලා කියනවා. සැක ආවොත් අපි මූල කර්මස්ථානේ පොඩ්ඩක් හසුරවනවා. ඊ අරමුණේ පරියන්කේ හිත හසුරවන සැක දුරු කරගත්ත ගමන් කෙලින් යනවා. ඒ නිසා මේ වගේ හරිය වෙලාවක ලබා ගන්න පුළුවන් උපරිම අත්දැකීම තමයි ඒ ඔක්කොම වෙන්න තියෙන දේවල් වුණත් අත නැර නිකන් දියටින් ඉන්දර ගෙනියන මිනිහෙක් වගේ ගිනි හුල්ල නිමා ගන්න නැතුව යන එකයි දිකට කරලා තියෙන්නේ. මේකේ වගේ පේන්න තියෙනවා වෙලා තියෙනවා කියලා. ඉතින් නමුත් හැමදාම බලාපොරොත්තු වෙන්නත් එපා මේක වෙයි කියලා. ලදලද වෙලාවේ බලන්න මේ අතරමඟදී හම්බෙන දේවල් එක්ක කතා කරමින් යෑම තමයි අපිට තියෙන ප්‍රධාන දුර්ලභම එකකින් වෙන්නේ අඛණ්ඩව පවතින සති ධාරාව දෙවෙනි තැනට වැටිලා අර අහක යන අරමුණෙත් එක්ක අපි කතන්දර ගොතනවා. එහෙම නැත්නම් තරංග ගන්න හදනවා. ඒ නිසා අනිත් දවසේ බලාගෙන ඉන්න පුළුවන් වුණොත් නැවත නැවතත් ඊගාට එන චිත්තක්ෂණය අතීතයට පත්වෙච්ච චිත්තක්ෂණයක පරණ මතකත් එක්ක ගලපන්න එපා. සතියෙන් දිගට අරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මගේ මූලික කර්මස්ථානයේ මම දැන් මෙතන වන අතර සක්මන් භාවනාදී වම දකුණේ මෙම භාවනා දෙකේදීම සිත ඉක්මනින් කර්මස්ථානගත වේ. කලාතුරකින් පමණක් සිත පිටපණී එහෙත් මගේ කයේ ශනික ගැස්ම ඊයට වඩා වැඩිය. මුල් දවස්වල ශනික ගැස්මට මා ප්‍රියකලේ සතිය පිහිටවන සතිය පිහිටන අඟවන ලක්ෂණයක් බැවිනි. ඒත් මේ ශනික ගැස්ම අනිත් යෝගීන්ටත් වැටහි ගොස් ඇති බව මම දැනගතිමි. සිතට අරමුණු මගේ සිත මුල් කර්මස්ථානයේ බැස් සිටින විට අරමුණු විශාල වශයෙන් පැමිණුණියේ. ඒවා වැඩි හරියක් මම නිරීක්ෂණය කළෙමි. වැඩියෙන්ම පැමිණියේ මානය දනවන වරහන් ඇතුලේ මම මගේ හඟවන අරමුණුය. ඒ වදස මම බලා සිටියෙමි. මීට අමතරව විවිධ රූප මා බිය කරන මා ඉදිරියේ දිස්විය. විවිධ ශබ්ද ඇසිනි. ඒ කිසිවක් ඉදිරියේ මම නොසැලුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ කයෙහි වරිණට ඇතිවන ශනික ගැස්මට ඔබ වහන්සේ අවදාව අවවාද අනුශාසනා පතමි. ඔබ වහන්සේට තුනුරන්ගේම ආශිර්වාද ලැබේවා. මුචි ඔය කියන බාන්නට හොඳ මුත්‍රේ තමයි මේ ගැහිලා එන අවමානයි. එන්න දෙන්න. ඔය සෙනගින් දැtti මේ මේ දුම්කල මේ දුම්වර මාතර ගත්ත කපුව වගේ ඒ ගැහි ගැහි ඉන්නකොට මොන මාන්නයක්ද? අල්ලු ළඟ ඉන්න මිනිහට පේනවනේ විත්‍යයිද ඉන්නේ කියලා. එතකොට මාන්නේ නැහැ. නිසා මේ මාන්නේ මේ පැත්තෙන් තියෙනවා කිව්ව ඔන්න බලාපන් මොන මාන්නයක්ද උඹට උඹ කයවත් තියාගෙන ඉන්න බෑ. ගැහෙනවා. ඉතින් ඒක ඒකත් අරමුණු කරන්නේ නැතුව ඒක හරහා යන්න නම් මේ මම ඉල්ලගෙන ගත්ත එක නෙමෙයිනේ. මගේ හිත තියෙන්නේ මෙන්න මේ තැන කියලා මම දන්නවා. එතකොට මේ කය ඒකට අකමැත්ත. අපි භාවනාවට අපේ තියෙන කිසිම දෙයකින් සහයයක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ල කරන්නේම අරියාදුව. අපිට තියෙන එකක්වත් ගණන් ගන්නෑ. කය තියෙන්නේ තිබේවා රැකෙන්නේ රැකේවා කියලා අරගෙන යන්න පුළුවන් නම් ඔය කය අපේ හොරතලී ඉල්ලලා ලැබිච්ච නැති තැන යාගේ වැඩක් බලාගන්න. හොරතල් කරන්න ගියොත් ඉතින් ඊට පස්සේ දිගටම හොරතලයි. නිසා භාවනා කරනකොට විවිධ දේවල් කයේ තියෙන ධාතු ගුණ විවිධ විදිහට පේනවා. උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති, බර ගති, හැල්ලු ගති, ඉව වැගිරෙන ගති. ඉව එනකොට මේ ධාතුන්ගේ භාෂාව බව දන්නවනම් ඒක දවසක් ප්‍රශ්නයක් කාලා මම පැත්තකට දැම්මේ. මේ ධාතුන් කතා කරන්නේ ওই භාෂාවෙන්. යෝගාවචර ධාතුන්ගේ භාෂාව දැනගන්න ඕනේ. ඒගොල්ලෝ ඕනේ භාෂාවක් දාගත්තමයි Taman සත්‍යය පාත්තනවා. ඉතින් ඒකට කය කැප කරන්න වෙනවා. කය පිළිබඳ අපේක්ෂාව නැතුව යන්න වෙනවා. ඉතින් අපිට කරගන්න බැරි මේ අපේක්ෂාව වැඩිකම. මේ කයට මොනවා හරි වුණොත් ඒක නිවන ඕනෙත් නෑ මේකමයි තියාගන්න ඕනේ කියන එක හැමදාම තියෙන එකක් වගේ. එනිසා මේක දඟලනවා, නලියනවා, මේක හිතාගන්න වෙලාවක මේ කයේ ඇති වෙන මේ දැඟලන ගතිය ක්ෂණික කම්පනය කයෙන් අයින් කරලා ක්ෂණික කම්පනයක් වශයෙන් විතරක් දැක්කනම් ඒකට කියනවා ආර්ය විවහාරය කියලා. මගේ කයයි හෙල්ලෙන්නේ, කඳයි හෙල්ලෙන්නේ, කටයි හෙල්ලෙන්නේ, බඩයි හෙල්ලෙන්නේ කියපු ගමන් අර කම්පන චංචලයේ තියෙන පරමාර්ථ ධර්මයේ සම්මුතිය දාගන්න. ඊට පස්සේ බයයි. එනේ මේ කම්පන වංශල බව ක්ෂණික කම්පන ස්වභාවය නැත්නම් කණික සංචල භාවය කියලා මේක දැක්කනම් මේ කයෙන් මේක පෙන්න නැතුව කොහෙන් පෙන්නන්නද බුදුහාමුදුරුවෝ නැත්නම් මේ ධාතු තේරුණා මගේ කය නෙවෙයි හෙල වෙන බව මේ මේ ක්ෂණික කම්පණය මගේ කයේ කම්පනයක් කියලා ගත්ත ගමන් පරමාර්ථ ධර්ම සම්මුතියට වැටෙනවා කම්පන බව ඒක වර්තමානයේ දකින්න අබදල්ලක් කෙල්ලවන්න මට අත්දකින්න බෑනේ. ඊයේ වෙච්ච කම්පනයක් අත්දකින්නත් බෑනේ. මේ මේ කම්පනයේ දකින්නකොට ක්ෂණික කම්පනය මේක මම මගේ මගේ ආත්මය කරගෙන තු කම්පනයේ කම්පනයේ වශයෙන් දැක්කන ආර්යයි. අපිට ඒක බලන්න මේ කයයි හෙල්ලෙන්නේ කටයි හෙල්ලෙන්නේ මොකද එහෙම හෙල්ලෙන්නේ ඇයි වමට හෙල්ලෙන්නේ ඇයි දකුණට හෙල්ලෙන්නේ නැත්තේ කියලා ඉතින් අර වෙන දෙයකට වැඩෙන්න යන්න දෙන්නේ නැහැ. මොකද අපි මේ හැම දෙයක්ම භාවයේ පැත්තක තියලා කයට දාලා අඳුර ගන්න හදනවා. අපිට පුළුවන් නම් දවසක මේ කය පැත්තකට දාලා භාව ස්වභාව ගති ටික අඳුර ගන්න මෙතෙක් කලොත් නිවන් දැක්කේ නැත්තේ පුදුමයි කියලා හිතනවා. ඒ තරම මේවා උදේ ඉඳලා හැන්ද වෙනකම් පෙන්නනවා. අපිට අපි ඒකට මේ එක එකට නම් වරන් දාගෙන මේ අර ලෙඩේ අර ගාය මේ අමාරෝ කියලා. ඉතින් ඊට පස්සේ නගිනවා. දැන් තේරෙනවද? කියුම් බෑන තේරිච්ච එක නෑ. කය ගැස්සෙනකොට මම මගේ කියලා ඉවරලා ඒක ගැන හිතන්නේ නැතුව දකුණට වමට හිත මේට කරකෙන ඒක බලන්නේ නැතුව ගැස්සෙන නැතුව ඒක ගැස්සීමක් විතරයි සෙලවීමක් විතරයි කියලා දකින්න කියලා. ඔය තාක්ෂණ කියන්නේ ගැස්සෙන බව, ගැස්සෙන ස්වභාව, ගැස්සෙන ගතිය. ගති භව ස්වභාව වශයෙන් දැක්කහම ආර්යයි. ඒකට කියනවා ආර්ය විවහාරය. මම ගැස්සෙනව නෙවෙයි. ගතිය ගැස්සෙන ස්වභාවය. භව ස්වභාව. භාව ස්වභාව ගති. ඒ ගතිය වශයෙන් දැක්කනකොට භාවනා කරන්න ඕනේ නෑනේ ගැස්සෙන බව දකින්න කොයි වෙලාවෙත් දකින්නවනේ. අපි මෙතෙක් කල් දැකනේ කටබඩ ගැස්සෙනවයි කියලානේ. භාවනා දෙකන ගැස්සෙම භාවයේ දැකපන්. කය කියන කොට අයින් කරපන්. එහෙම නැත්නම් කාය අපේක්ෂාවකින් තොරව බලන්නේ කියලා. එතකොට තේරෙයි කම්පන චංචල ගතියක් තියෙනවා. ඒක උකට අඬන්න දෙයක් තියෙනවා. එනම් අඹදළු හෙල්ලුණාට අන්නන්න ඉපයි. කෙල්දළුණකට අජීව කියලානේ අපිත් ගන්න. ඒක අජීවී කියලා නේ හිතන්නේ ස්වාමීන් වහන්සේ. මේක සජීවී කියලා කේල් ගහ අපිට කිව්වද? අඹකොළේ කිව්වද? අපිම මේ වාසියට දාගෙන වාසියක් නම් කමන්නේ මල හොන්තුවක් නේ දැන් බය වෙන එක විතරනේ වෙන්නේ. බය වුණේ ස්වාමීන් වහන්සේ ඒක ටිකක් ලැජ්ජාශීලත්වයක් ආවා. ඒක නම්බුකාරකමට හොඳයි. මාන්නකාරකමට ෂෝක් උත්තරේ. උඹ ඔయితත් වැඩි කල්ලාතු බාන කරනවා ඔయితත් ලැජ්ජා වෙනවා. ටික වයසට ගිය නිසා ඔය ඊළඟ පැංගිරි වයසේ ඉබ්බනම් ඔయితත් වැඩි බය වෙනවා. ලැජ්ජයි මොකද මෙනක ඉස්සරහා මේ හෙල්ලෙනකොට නලියනකොට අයදකොට කටේ තියෙන හරිවන්දා රෙද්ද බල්ලෙන් බයිනෝ කියලා ඔන්න මනම්බුකාරකම් ඔක්කොම බයි. මොකටද බුදුහාමරගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියන්නේ අපි දන්නේ බුදුහාමර අපට දෙන්න ඕනේ ඇඹරිලා අඹරනවා. එමෙතන. ඔබ වහන්සේ දෙනවයි කියලා. මම අනේ මම කිසිම නම් බොහොම ප්‍රේම කරනවා ගෑන ළමයින්ට එහෙම කවදාකවත් කරන්නේ නැහැ. මම කියන්න හදන්නේ පුළුවන් නම් මේ කුණු කය අයින් කරලා මේ ගති මේ භාව මේ ස්වභාව දැක්කොත් එතකොට අනික් කෙනා නැල්දීකොට හොඳටම හිතා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. මම කයකට ආදේශ කළා නෙවෙයි මම මේ කම්පන ගතියම තේපුත් කියලා හිතනවා ඒක මීමැස් මොර කියලා. ඒ මාසේ ඉතින් දඟනවා. නැත් අපි දැකලා තියෙනවා මේ දේ නම් වණන් දන්නේ නැතුව භාව වශයෙන් ස්වභාව වශයෙන්. ඉතින් ඒක දැක්කම ධාතු මනසිකාරය 100 100ක්ම හරි. යන්න දෙන්නේ නැත්තේ මේ කටට කියලා වුණනවා. එතකොට මේ වැగిරෙන ගතිය නෙවෙයි දකින්නේ කටට කියලා. ඒ වෙනුවට වැగిරෙන ගතිය දකිනවනේ. පිටු කරන ගතිය දකිනවනේ. තද කරන ගතිය දකිනවා නම් මේ ඔළුව තද වුණා, කට තද වුණා, බඩ තද වුණා කියන කැලලා අයින් කරලා. ඉතින් ඒකට අපි බබාගේ භාෂාව අයින් කරලා දැන් වැඩිහිටි භාෂාවට පුරුදු වෙන්න ඕනේ. බබාගේ භාෂාව තමයි කට, බඩ, නහය ඔක්කොමත් එක්ක දාගෙන මේකට හැඟුම් බර වෙලා මේ කියන කතාව. ඒ තමයි මේ සම්මුති වචනේ. ඒකම තියෙන પરමාර්ථ වචනේ තමයි නැත්නම් ආර්ය විවහාරය තමයි ඔය කටපඩ පැත්තකට දාලා මම දැක්කා ක්ෂණික කම්පනයක්. මම දැක්කා ඒක වැඩි වෙනවා. එච්චරයි. ඉතින් මේ වගේ අර પરමාර්ථ ධර්ම ටික දැක්කම ඉතින් තියෙන සුද්ධ ධර්ම බය වෙන්නවත් නිකුත් නෑ අර නිකන් අපේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ මිහින්තලේ ඉඳලා ස්වාමීන් වහන්සේ නමක් අනුරාධපුරේ දිහාට යනකොට උදේ පාන්දරම ගමනක් යනකොට කැලේ ඉඳලා අනුරාධපුර පැත්තේ ඉඳලා මිහින්තලේ පැත්තේ යනලු ස්ත්‍රියවක් දැකලා hina වීගෙන ගියාලු නිකන් ඔමරි පපා 64න් කක් දාගෙන ගියාලු ඉතින් මේ ස්වාමීන් ඊට පස්සේ පිටිවස්සේ පිරිමේ කැවිලා හලු ස්වාමීන් වහන්සේ මේ ගෑනු කෙනෙක් කන දැක්කද කියලා අර හමුදුරන්ට අර දැකපු ගමන් ඇති වෙච්ච ධාතු මනසිකාර්ය ඒ සංසාර පුරුෂයාට කියලා තියෙනවා මම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දන්නේ දත්තට වෙලක් දැක්කයි කියලා ඒ සංශයේ අට්ඨික සංඥාය භාවනා කරලා තියෙනවා. දත්ත දත්තට වෙලක් නම් යනවා දැක්කයි ඒවලු. එතකොටත් ඒ ආඳුර රහත් වෙලා අර දත්තට දැක්ක වෙලා ආඳුර අට්ඨික සංඥාවේ කියේ. මේ ගෑණියක්ද පිරිමියෙන්ද වමේ සිට දකුණටද අනුරාධපුරේ දන මිහින්තලේ යනවාද ඒව මොකක්වත් දන්නේ නැහැ. ඒකේ තියෙන මේ ඇත්ත සංඥාව අට්ඨි සංඥාව ගත්තා නම් ඒ මනසයා මේ ඊයස දෛශ්‍ර දවසේ කිතර ගෑම් මනසත් එක්ක රණ්ඩු වෙලා තරහ වෙලා අම්මලා ගෙදර යනවා පාන්දර මිනිහා බුදිනවනේ කොහමඩක් දවල් වෙනකන්. ගෑණි කලින් යන වෙලාව. මිනිහා නැකල බලන්න ගෑණි නෑ. දන්නවා යන්න ඇත්ත ගෙදෙට්ට කියලා. ලෝගන යනකොට හාමුදුරුවෝ දකින ස්වාමීන් වහන්සේ මේ ඉස්රායින් ගෑනු කෙනෙක් කරනවා දැක්කද කියලා. ඒ මිනිහාට ඒ ඒ අම්මන්ඩි ගෑණි කෙනෙක් වුණාට හාමුදුරුවන්ට දත්තක තෙලක් විතරයි. දිස්වා දන්තං ටිකක් තස්සා දන්තං ටිකක් දිස්වා පුබ්බ නිමිත්තම් මනසිකරී. තතේව තේරෝ ධීරෝ අරහන්දං අපාප්නී කියනවා. ඇයිගේ දත්තට දැක්ක ඒ ස්වාමීන් වහන්සේ පෙරවඩන ලද අට්ටික සංඥාව දිනු කරා ඒ ධීර ස්වාමීන් වහන්සේ ඒකෙම රහත් වුණා. මුදේ ගැහණු කතා නෑ, hina වුණ කතා නෑ, අනුරාධපුර පොළොන්නරු කතා නෑ. දත්තට පෙළක් දැක්කා. ඒක තමයි ආර්ය විවාහය. තේරුණාද? ඌ කතා කරුවොත් වෙලා යනවා ඉවර කරන්න හම්බෙන්නේ නෑනේ. ධාතු ගුණ වලට සාමාන්‍ය ජීවිතේ ආර්ය ජීවිතේ කියලා එකක් නෑ ධාතු ගුණ ධාතු ගුණම තමයි. අපි තමයි මේක මේ සාමාන්‍ය ජීවිතේට දාගන්න හදන්නේ. ධාතු වඳුරන්නේ මේ කවුද මේ වැඩ කරන්නේ කියලා. ඒ නිසා අපි අහන ප්‍රශ්නෙම පේනවා අපි මෙවුවා අපේ බවටපත් කරන අපේ මල්ලේ දාගෙන අයිතිවාසිකම් කරනවා ධාතුන් දන්නේ ඒක කෙස් ගහක්වත් දන්නේ මේ මගේ මං ඉන්නේ ගෑණියෙක් ගොළුවේද පිටුවෙන් ගොළුවේද කියලා. හැබැයි කේස් ගහ දාන්නවා ගෑනු මෝස්තර දාන නිසා කොණ්ඩ මෝස්තර එතකොට නම් කේස් ගහට තේරෙනවා අඟර දඟ ටිකක් ඇඟට අමාරු ගෑනු ඔලෝක ඉන්නකොට නම් මම හිතන්නේ කේස් ගහට කේස් ගහත් තරම්වත් මොලේ තියෙනවා නම් තේරෙයි මගේ ඔළුවේ තියෙන කේස් දන්නේම නැහැ මොකේද කියලා එනකොට කපනවා. ඉතින් ඒකල අපි අහුවොත් එimhe කේස් ගහ මේකේ තියෙන ගෑනු පිරිමිකම මොන විකාරයක්ද කියලා බලන්න. කිස් ගහට එක අදාළ නැහැ. ධාතුන්ට කිසිම අදාළකමක් නැහැ. අපි කිව්වට මේක සජීවී අජීවී සප්‍රාණික අප්‍රාණික ගෑනු පිරිමි වයස බා ඔය මොනම දෙයක් ධාතු මනස්කාරය නෑ. ඒ නිසා ධාතු මනස්කාරට ගිය ගමන් අපි විශ්වගත වෙනවා. අපි කාලයට අහු වෙන්නෙත් නෑ, දේශයට අහු වෙන්නෙත් නෑ. යන්න කැමති නැති නිසා අපි ඒව අපේ කමේ හැටියට, අපේ භාෂාව හැටියට, අපේ මල්ලේ දාන මේක මමය, මාගේ, මගේ ආත්මේ කරගන්න. ආයෙත් අහන්න බලන ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ අපි භාවනා නොකරනකොට උනත් අපිට දැන් රස්නේ ගතිය වගේ දැනෙනකොට මේ තේජෝ ගතිය කියලා කම්පනයක් දැනෙනකොට කම්පන විදිහටම මේ මෙනෙහි කරනවා නම් ඒක තමයි හොඳ නේද ඒකට ඒකට භාවනාවේ නොවන වෙලාවට කියලා වචනක් දාන්නේ ඒම වෙලාවලුත් තියෙනවනේ ස්වාමීන් වහන්සේ සතියෙන් පිට වගේ ඉන්න වෙලාවල් ඒක ප්‍රාර්ථනා කරනවද පැය කීයක් ප්‍රාර්ථනා කරන දවසට ප්‍රාර්ථනා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ එහෙම අවස්ථා තියෙන නිසා එහෙම වෙලාවක නම් මෙනෙහි කරන්න පුළුවන් කියලා කියන්නේ කොහොමද මට නිකන් හිතුණා ස්වාමීන් වහන්සේ දැන් අර මේ ප්‍රශ්නේ කතා කරනකොට අනිත් වෙලාවටත් එහෙනම් මෙනෙහි කළ යුතුයි කියන අනික් වෙලාව කියන එක මට දැනගන්න ඕනේ. නෑ ස්වාමීන් වහන්සේ මම වැරදි හැම වෙලෙම සතිමත් වෙලා ධාතු ගුණ මම පටන් ගත්තා නම් හරියන්න විදියක් නෑ මම කිව්වා නම් වැරදි තමයි ආයෝගේ හදන්න නඩු කියන දෙයක් නෑ මම කියන්නේ කන්නේ කර අසුචියක්. අපි බලන්න ඕනේ මේකෙන් මම අයින් කරලා කතා කරන්න කිව්වොත් කතා කරන්න දෙන්නේ නැහැ. එකයි කියන්නේ ආර්ය නිතුෂ්ණී භාවයේ තියාගන්න කියලා. මම දැම්මොත් කතා ගොඩයි කියාගන්න බෑ අර පැත්තෙන් කියනවා මේ පැත්තෙන් කියනවා කියනවා කියන ඉවරයක් නැහැ. ඕකේ මම අයින් කරන්න නැත්නම් මේ ක්ෂණික කම්පනාවේ කයේ නැතුව ක්ෂණික කම්පන විතරක් දැක්කනම් නඩුවක දාන්න පුළුවන්. ආයි කවුරු සාකි කියන කවුරක්වත් ඕනේ නඩුවක් නැහැ. අපිට ඕනලා තියෙන මේක නඩුවක් කියලා දිනන්න. ඕකට තමයි මාන්නේ කියන්නේ. ඒක කියන්නේ ගැහෙන්න ගන්න එකයි තියෙන්නේ. දැන් අපි අර ඊගා ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින්වහන්සේ වෙත ඉතා යථාර්ථ ලියමි. අද උදේ සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි ගතිමි. සල්ප වේලාවක් භාවනාව යෙදී සිටිදී මගේ මුළු හිසම හිරිවැටුනි. ඒ සමගම ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනසක් සිදු විය. ඉහළටත් පහළටත් ඇදෙන හුස්ම රැල්ල ඉදිරියට ඇදෙන්න පටන් ගත්තේය. දිගැස්මක් මගේ හිතට දැනෙන නිසා සමාධියටද බාධාවක් ඇතිවිය. නමුත් ටික වේලාවක් යන විට යථා තත්වයටපත් විය. මෙම සිදුවීම ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා එසේ සිදුවීමේ ඇයිදැයි පැහැදිලි කිරීමක් කරන ලෙස කරන මෙන් සිත් පෙරදරව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවය දීර්ඝාසත් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේ පතන්නා උතුම් බෝධියකින් නිවනින් සැනසේවා. මේ වාක්‍ය දෙකක් තියෙනවා පොතේ දීලා තියාගෙන ඉන්නත් වටිනවා. හරියට වැටුනේ නැත්තම් ප්‍රශ්න. හරියට වැටුණා නම් ප්‍රශ්න නැහැ. හරියට වැටුනේ නැත්තම් උත්තරේ මොකද්ද නැවත කරන්න ඉවරනේ. මෙතන වැටේනවා. එච්චරයි ප්‍රතිපදාව කියන්නේ. කවුරුගෙන් අහලා උත්තර දුන්නේ කියලා මොකක්ද හම්බෙන්නේ? දැන් Taman දන්න එක හරියට වැටුණා නම් අර ප්‍රශ්නයක් එන්නේ. හරියට වැටෙන්නේ නැති නිසායි ස්වාමීන් මම ඔබ හන්දෙන් අහන්නේ. ඒක ස්වාමීන් වහන්සේ කියනවා වැටෙනකම් භාවනා කරපයි ඉවරයි. තවදරයක් ඔබ උකමනේ කරන්න තියෙන්නේ. දැන් කරගෙන යන්න බැරිකමකුත් නැහැ නේ. ඒ නිසා උත්තරේ තියෙන කමටහන් සුද්ධ කරන්න තියෙන්නේ. ඕක තවදුරටත් කරන්න පුළුවන්කම තියෙනවා නම් අතපයක් කැඩලා වහ කාලා මැරිලා මොකක්වත් නැතුව දිගට කරන්න කරනකොට හරියට වැටෙච්ච දවසේම ප්‍රශ්නයක් නැහැ. මේ ගත කරන හැම කතා කරන හැම තැනකම අපි කතා කරන්නේ අපිට වැටහිම්ම දිකම නිසා තමයි. වැටහිම එනකොට කතා කරන දෙයක් නැහැ. ඒක නිසා ඒ සෙන් බුද්ධ ධර්ම ගැන කියනකොට තියෙනවා whatever may be expressible is not eternal tao කියලා. අපිට කියන්න පුළුවන් යමක් කියන එක කවදාක සත්‍ය නෙවෙයි. සත්‍ය කවදා තේරි කරන්න බෑ. අපි කතා කරන දේ ඔක්කොම සත්‍යයට යටපත් වෙමේ තියෙන යටටට්ටුවේ තියෙන එක. අපි කතා කිරීම හරහා ඒ කතා නොකරන තැන සත්‍යයට යන්න පුළුවන් නිසා බුදුරජාණන්සේ දේශනා විලාසවලේ දේශනා ක්‍රමෙක හෙලි කරනවා. නමුත් සත්‍ය කවදාකවත් ඒ බුදුරජාණන්සේ දෙන දේ සත්‍ය නෙවෙයි. බුදුරජාණන්සේ දෙන පාර. ඒක දිගියම සත්‍ය හම්බ වෙයි. ඒ නිසා සත්‍ය එනකන් අපිට බුදුහාමර කෙරේ විශ්වාසයෙන් ওই කරපු එකම දැනට ඔය කතා කරන්නේ අඩු කලයේ සැලවීම නිසා එහි අඩු බව වැටහෙවි කියලා කවියක් තියෙනවා අඩු කලයේ සැලවීම නිසා එහි අඩු බව වැටහෙ ඕම ෂෝක් කවිපව් ගෙවුවා දැන් තියෙන පිරුණු කඩේ දිනන සැලේ කියලා පිරණකම් භාවනා කරනවා කරනකොට තමයි තියෙන ප්‍රශ්න නැහැ තියෙනවා ආයසරක් ඒක බලන්න. එනවා. ආයසර බලන්න. බලන්න බලන්න බලන්න බලන්න ඒක පුදුම පිටිල්ලක් එනවා. අපි හිතනවා ෂෝට් කට් එකක් තියෙනවා මේක අහලා දැනගන්න පුළුවන් කියලා. ඒකට පොඩි අස්වැසිල්ලක් තියෙනවා අහලා දැනගත්තාම. නමුත් අහලා කියලා දෙන එක නම් කියන්නේ තියෙනවා මේකෙන් ලැබෙන අස්වැසිල්ල తాවකාලිකයි. ඕකම නැවත කරන්න බාධාවක් නැත්තම් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම පිරීමක් ඇති කරනවා. පිටිච්ච ගතියක් ඇති කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමින් වහන්සේට තිරුවන් සරණයි. මා සක්මන් භාවනා යෙදී සිටියෙමි. වම දකුණ ගැන සක්මන් කරන විට මට ලනුපැදුරේ රළු ගතියේ විලුඹට මුලින් දැනි, පසුව පොළවේ තද ගතියද ලෙසම දැනිනි. දෙපා දෙකටම එලෙස රළු ගතිය හා තද ගතිය දැනෙමින් ටික දුරක් යන විට වැටෙන්න මෙන් දැනිනි. එසේ තද ගතිය රළු ගතිය දෙපා වලට දැනෙමින් දිගටම යන විට කුඩුකයේ සැහැල් බව දැනි ආයාසයක් නොමැතිව මූල කර්මස්ථානයේ දිගටම පැය භාගයක් පමණ සක්මන් කිරීමට හැකි විය. පසුව ඒ අතරම පරයන්ක භාවනාවට ඉඳගතිමි. මගේ මුළු ශරීරය ගැහෙනවා දැනිනි. පසුව මම ශාරීරික ගැස්ම ගැස්මේ වේදනාව ගැන නිරීක්ෂණය කෙලෙමි. ඒ සමගම හොඳින් ආස්වාද දැනෙන්නට විය. ටික වේලාවක් එදෙස බලමින් සිටින විට දකුණු පාය පමණක් ආස්වාද ප්‍රස්වාද දකුණු පස පමණක් ආස්වාද ප්‍රස්වාද සියුම්ම දැනිනි. දිගටම එදෙස බලා සිටින විට හිසින් ගිනි පිට වෙන වාගේ දැනෙනි. මම වේදනාවයි සිතමින් කර්මස්ථාන දෙස බැලීමි. මේ අනුව බොහෝ වේලාවක් එදෙස සිටීමට පිළිවන් විය. ගරු ස්වාමින් වහන්සේ මේ මගේ ඉදිරියට සතිය දිනුවක් වේදයි ගෞරවයෙන් දැනගැනීමට කැමැත්තෙමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේකේ තර අපි ඉස්සර විග්‍රහ කරපේක වගේ දැනෙච්ච කම්පන චංචල ගතිය උණුසුම් සිසිල් ගතිය ඔක්කොම කට බඩ නහය කය ආදි වශයෙන් කැලියට දාගෙන තිනවා අනිත් දවසෙත් ඒක ආපුවාම හොඳ ලෑස්තිලා යන්න මේ ඔළුව රත් උනා කය හෙල්ලුණා කියන තමයි හෙල්ලෙන බව රත් වෙන බව බර බව කියලා බැලුවා නම් මේකටත් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් පරියන්ක. මොකද මේ කය සම්බන්ධ වුණාට පස්සේ තමයි ආත තියෙන්න පටන් ගන්න. බය. එහෙම නැත්නම් අසරණ ගතිය, එහෙම නැත්නම් අසරණ ගතියට වැඩිය අසහන ගතිය. මේ කයෙන් වඩා අයින් වෙච්ච ගමන් මේ ධාතු ගුණ ආපුවාම ඕන ධර්මයක් කියලා බලන්න පුළුවන්. ඒකට ටොකුසාංශ කියන්නේ විස්්‍රාම වෙනවා කියලා. හිත විස්්‍රාම වෙන නිසා කාදාගත් හති වැටීමක් ගිමන් ගතියක් නැහැ. මොකද භාවනා කරත් නැත්නම් තියෙන ධාතුමනසිකාරය ධාතුමනසිකාරයනේ. ඒකට වෙනව භාවනා කරනවා කියලා දඟලන්න ඕනේ නැහැ. පේන පේනදී කයෙන් ඈත් කරලා ඒ කයට අදාළ කොටස් දාලා තමයි හිත කතා කරන්නේ. බුද්ධියට කියනවා කයට සම්බන්ධ නැති මේ කම්පන ගතිය, කම්පන භාව, කම්පන ස්වභාව, භාව ලක්ෂණ කියලා බලන්න කියලා. එතකොට තේරෙන පටන් ගන්නවා අජ්ජත් බහිද්ද වෙනසක් නැහැ. කම්පන බව කම්පන බවමයි. බහිද්දා කම්පන භවයේ හොඳ නරක දෙකක් නැහැ. අජ්ජත් භය එකේ තමයි මේක හොඳ නරක දෙක තියෙන්නේ. ඒක නිසා ඇතුලේ හෙල්ලුණත් කම්පණයමයි පිටේ හෙල්ලුණත් කම්පණයමයි කියලා මේක දිහා බලන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන තමන්ට මේ දැරීමේ ශක්තිය, ආතතිය අඩු ගතිය, එහෙම නැත්නම් අසහනේ අඩු ගතිය පුදුම විදිහට තේරෙන්න පටන් ගන්නවා. ඒකට සාපේක්ෂව සමානයි පැය කීයක් ආවන ඉන්න පුළුවන් ද කියන එක. ඕනේ තරමක් ඉන්න පුළුවන් මේ කාය කොටස සම්මුති කොටස පොඩ්ඩක් වෙන් කරලා බලන්න පටන් ගත්තොත් ඉරියව්ව වෙනසක් දවසේ වෙලාව වෙනසක් භාවනා කරනද නැද්ද කියලා වෙනසක් ඇතුළ පිට වෙනසක් නැතුව මේ ධාතුන් නිතරම ස්වභාවය වෙනස් වෙන බව අනිත්‍ය බව දුක්ඛ බව වගේ අනාත්ම බව පෙන්වන හැටි පුදුම හිතෙනවා බුද්ධාංශි පිරුණම් පළවරු 2600ක් ගියාට ධාතුන්ගේ කිසිම පෙන්ෂන් යාමක් නැහැ වයසට යාමක් අද්ද පිළුණු ගතියක් නැහැ සුද්ධ වශයෙන් කහ කෑල්ල දෙකට කැඩුවා වගේ පේනවා. එන්නේ බැල්ම තමයි අපිට මේ අපි මේ নানা ආකාරයෙන් පෝෂණය කරලා ඉදිරිපත් කරගන්න හදන්නේ මේකට කියනවා විපස්සනාව කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේ වාඩි වී ආනාපානයේ සිත යොමු කරද තරමක වේලාවක් සිටියෙමි. අරමුණේ හොඳ හොඳින් සිත යොමු කොට සිටින විට බෙල්ලේ වේදනාවක් හට ගැනීමට පටන් ගත් නමුත් කිසි විට ඒට අවධානය යොමු නොකරන්නේ මේ ඊටාගෙන ආනාපානයටම සිත යොමු කෙලිමි. මට හුස්ම රැල්ලස බලා සිටීමට හැකිවිනි. ටික වේලාවකදී වේදනා පහවයන් දැනිනි. ආත්මස පැහැදිලි ආලෝකයක් පැතිරිනි. එසේ සිටින විට මා ඉදිරියට කළ යුත්තේ ආනාපානයම වරහන් හුස්ම ගන්නා හෙළන අයුරු ස්පර්ශ වෙනතන බලා සිටීම දැයි සිටීම දැයි සිටිනි. ශරීරයේ සැහැල් බව අඩු වී තිබුණ නමුත් අරමුණෙහිම වෙනදාට වඩා වැඩි වේලාවක් සිටීමට හැකියවීමත් වේදනා මැඩලිය හැකියවීමත් නිසා සිතෙහි තරමක ප්‍රීතියක් ඇතිවිනි. බාහිරයෙන් පැමිණි ශබ්දයකින් මට ආනාපානෙන් මිදීමට සිදුවිනි. මා කල යුතු වන්නේ හුස්ම රැල්ල බලා සිටීමදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හුස්ම රැල්ල දිහා බලා ඉන්නකොට බෙල් එකක් කොමක් එනවා. හුස්ම රැල්ල බැලුවත් එකයි කැක්කම බෙල්ල නැතුව බැලුවත් එකයි. කැක්කම දැනෙනවා. ඒකත් අස්පනා අපිට වර්තමානම බිල් එකක්ම කියලා ගත්ත ගමන් තමයි ආතතියක් එන්නේ. කැක්කමක් මේක කපනවා වගේද, පුච්චනවා වගේද, අනිනවා වගේද, මිරිකනවා වගේද ඒක තැනකට බහුලද කියලා බැලුවොත් ඒකේ මතුවෙන ලකුණු ටික පෙනේවි. එතකොට අර බෙල්ලර දෙනවා කියන බයගතිය නෑ. ඒකයි ආනපන බෙල්ල දෙක සමාන ආනිසංස කියලා දෙනවා. යෝගාවචරය කලකොල වුණොත් අපරාධ මගේ හිත පිට ගියා බෙල් එකක් කොමක් ආවා ඒක බලන එක ආනපාන තරම් හොඳ නෑ මට යන්න තියෙන ආනපානෙමයි කියලා බැලුවොත් යන්න ගියොත් පුදුමාකාර ආතතියකට වැටෙනවා මොකද මේ ප්‍රකටදී බෙල්ල බෙල්ල පේනවා ඒ පේනෙදිත් යෝගාවචරය කලින් හිතට දාගත්ත අගයන් ආඩම්බරය නිසා මෝරාවෙන් ඇදලා දාන්න හදනවා ආනපාන එහෙම අවශ්‍ය නෑ හැබැයි බෙල්ලේ ඉන්නකොට මේ බෙල්ල රිදෙනවා කියන බයේ ඉන්නවනම් එතකට විශාල මේ අකුසල් රාශියක් ඇති වෙනවා. ඒකට ද්වේෂය පහළ වෙනවා. ආතතිය පහළ වෙනවා. අසහනේ පහළ වෙන නිසා බිල් එකක් කොම තියෙනවා. බිල්ල කියන එක පැත්තක දාලා මේ කැක්කුමේ ස්වභාව ලක්ෂණ බලන්න පුළුවන් නම් ආනපනට හා සමාන සමහර දාට මට කියන්නේ රෙඩිය හොඳ ආනිසංසයක් ඒකේ තියෙනවා කියලා. මොකද ඒක විහිං ආපු දේ Taman ඒක වාසියට හරවනවා. ඒක නිසා මෙතනදී දක්ෂතාවයේ යෝගාවචර ප්‍රශ්න දිහා බලන හැටියෙන් වෙනස් වෙනවා. සාමාන්‍ය සරල ආද ආරක්ෂාකාරී උත්තර තමයි හැකිතාරට අනපනින්දී කියලා. නමුත් භාවනාව ගෙනියනවා අනපනෙ ඉක්මවලා ගිහිල්ලා එන දේවල් වල පවා ඇති ඇති දක්වන්න පුළුවන් වෙනකොට ආනාපානට පැමිණීම සඳහා වේත වෙන්න එපා. භාවනා යන අතට මගේ වචනෙන් කියනවනම් වැල යන පැත්තට මැත ගහලා දෙන එකයි තියෙන්නේ. එතකොට භාවනා අනිවාර්යෙම දියුර වෙනවා. සමත් ලැබුණා නැහැ. ඔබ වහන්සේ දැන් මූලික කර්මස්ථානයේට හිත යොමාගෙන ඉන්න කියලා කියනවා. එතකොට කැක්කුමක් අහම කැක්කුම ඒ ස්වභාවය ඒකේ ඉවර වෙනකම්ම එතන අපි එතකොට සිත යොමු කරලා ඒ ටික ගැන මේ මෙනෙහි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ අරමුණේ තීව්‍රතාවයේ මත හිත තීන්දුවක් ගන්න. මේක නම් ප්‍රකට ඒකයට යන්න හරි. ඊට පස්සේ ආනපානේ අවශ්‍ය නම් හැකන ආනපානේ ගෙනම් දාන්න. එහෙම නැත්නම් ආනපානේ ගෙනම් දාන්න ඕනේ. වැල යන පැත්තට මැත්ත ගහලා දෙන එකයි තියෙන්නේ. එහෙමයි. ඒක උගව දෙනෙක් කරන්නේ. උගව දෙනෙක් කල්ැතුම හිතන කොහේ ගියත් ඇදලා ආනපාන දාන්න ඕන කියලා මේ ඒක සුචරිතවාදයක් හිතන තියෙනවා. නමුත් ඒ සෙල්ලක්කාර මනුස්සයා නෑ මතුවෙන අරමුණ වේදනාවද, සද්දයක්ද, හිතවිල්ලක්ද ඒක දිගේ ගියා. ඒ මේ කේමා භික්ෂුණිය කකුල් දෙක හොදලා කුටියට යනකොට එයා දැක්කේ කකුල් දෙක හොදපු වතුර ටික වැල්ලට බී ගන්නවා. එච්චරයි. මේ ආනපාන බැලුවද, රක්මන් බැලුවද මොකුත් නැහැ මේ බැලපු දේ. මම කකුල්වත වතුර ටික වැල්ලට බීගත්තා. පහනට පත්තු කරලා ඇඳේ ඇලුණාට පස්සේ බලානින් දැටි පහන තෙල්ලි වල පිච්චලා ගියා ඉච්චරයි. ඒ වෙලාවේ ආනපාන කරන්න ගියා නම් එහෙම අපරාධය හර හම්බෙන නිවන් දොරට ආවරණය කරගන්නවනේ. මේ මේ වෙලාවේ Tamanට කොයි එකෙන් නිවන් දොරට එනවද කියන දන්නේ නැහැ. ඒ නිසා ඒක මම ඉල්ලපු දෙ නෙමෙයි ආපු දෙ. නමුත් පණිවිඩය අහලා පණිවිඩකාරයා ආවනම් පණිවිඩය අහලා යන්න ආරින්න. ඉතින් ඒකට මොකද්ද සෙල්ලක්කාරකමක් ඕනේ. ඒකට මොකද්ද රැඩිකල් වාදී ගතියක් ඕනේ. ඒකට සදාචාරවාදියා කැමති නැහැ. ඉතින් සදාචාරවාදියා ගෙටේන සාමනියෝජිතයර දොරවල් පලයන් කියලා. ඒකෙල මේ ආනාපානෙම හොයන්න හදනවා නිවන. ආනාපාන කියන්නේ බය නම් සැකනම් බය දුරු කිරීම සහ සැක දුරු කිරීම පමණයි ආනාපානය කරන්නේ. භාවනාව දැනගන්නවා යන්න ඕනේ පාර. අපි ඒකට පොඩ්ඩක් කල්පුරු ලැරලා. ට්‍රේන් සතහැරලා අස්සෙන් ටිකක් දුවන්න අරින්න ඕනේ. ඒක උග දෙනෙක් කැමති නැහැ. එනිසා උග දෙනෙකුට නිවන ආවට නිවට පයින් ගන්න. පයින් ගහලි වෙලා අර ධර්ම ධර්ම කර්මස්ථානේ ආයෙ ගෙනත් දාගෙන අවුලක් ඇති කරගන්නවා. ඉතින් ඒක කර්ම ශක්තියක් කියලා මම හිතන්නේ. කර්මේ තියෙනකන් මේ එන දේ බාර ගන්න නැතුව අර පළපුරුදු වදක බාහිරියත් එක්ක ගත කරන ගතියක් තියෙනවා. ඉතින් දෝෂයක් නෑ ඒ සතිය තියෙනවනේ. දෝෂයක් නෑ ඒ හිත අතීත අනාගතේ නෙවෙයිනේ. අතන මෙතන නෙවෙයිනේ. නමුත් මේ මතු කරන්න හදන අරමුණ සමාජයට ඉක්මන් පණීඩ කාර්යයක් වෙන්න ඉඩ තියෙනවා. අපි ඒක බාර ගන්න දන්නේ නැහැ. මොකද අපේ ස්ථානෝචිත ප්‍රඥාව කියන එක නැත්නම් ක්ෂණ සම්පත්තිය කියන එක අවස්ථානෝචිත ඥානය කියන එක අපි කැමති නෑ. Taman ගෙන එකට බාර ගන්න කැමති නෑ. පොතේ ලියලා තිබුණේ නෑ. ඒක නිසා ඒක ප්‍රතික්ෂේප කරනවා. අත්‍යෝගාවචරය යෝ විපස්සනා යෝගාවචරය මුඛා ආවත් අපි සාමාන්‍යයෙන් කියනවා පන්තලේ වත්තට ගැරන්ඩියක් ආවත් හාමුදුරුවෝ ඒකත් උනට නම්බලා තරණුවක් හරි යල්ලා කලේ තියන්න හරි ගන්නවා නිකන් නම් යන්න දෙන්නේ ඒ සංගගත ගියෝගේ අරින්නේ කවුරුවවත් ආවිගයි වැඩක් කරගෙන තමයි අරින්නේ ගැරන්ටි කාර් ගැට ගාලා ඉවරලා කලේ තියන දරන කොට හරි ගන්න. ඊයේ එන්නේ පණීඩ කාරේ. මේ ඉන්නේ ඉස්සෙල්ලම තෝ මේ ළඟට එන්නේ පාරකයි මේක කියලා යකාමක් දාගත්තට පස්සේ මූණ අපරාධය අර නිවන් අරමුණු අරගෙන ඉන දූතයාට තමයි මේ අපි මූණට කියලා ගන්නේ. නිසා පැමිණි දුක් පැනිරහයි. වෙත පැමිණිච්ච දේ හැම වෙලාවෙම පණිවිඩයක් තියෙනවා. අප කරා ඉන්න ලෙඩත් අනිවාර්යම දූතේ. પણ අතර කෙරුවොත් සංසාරේ කොච්චර කල් යන්න වේද දන්නේ ආය ඔය එනකම්. එත්තකම් ඉන්න වෙනවා. එදා පුළුවන් හරියට එන්න දෙන්න. විකෘති කරන්න එපා. එන දෙයට එන්න දෙන එකයි තියෙන්නේ. අමාරුයි. අමාරු තමන් දැනගන්න කොයි එකටද ආත්ම විශ්වාසය වැඩි. හිතවිල්ල ඉඳද්දි හිතවිල්ල සුණට කමන්නේ නැහැ කියලා ආත්ම විශ්වාසය ඉන්නවනම් ඒ ආනබන්න ගන්න ඕන කමන්නේ නැහැ. තමන්ට සැකනම් මේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවනම් තමයි දැන් තමන්ට විශ්වාසය තියෙනවා. නම් බුදුජානනාංශය කියන්නේ වසභාජනෙට අත දැම්මට මොකද? අතේ තුවාල නැත්තම් විසවදින්නේ නැහැ. විස තියෙන මිනිහා කෑ ගන්නවා දාන්න එපා අත දාන්න එපා බුදුහම්මිය ඕකේ විස කියලා. ඉතින් අතු අර නැති මිනිහා අත දානවා. එයාට කෙලෙසේ කෙලෙසේ නෙමෙයි. කෙලෙසේ කෙලෙසේ වෙන්නේ ඒකට යන්නේ ඉස්සලම පස්ස ගයි ගයි බයින් යන මනසට විතරයි. ඕන විස බීජයක් විස බීජයක් වෙන්නේ ඉමුනිටි එක නැති මිනිහට විතරනේ. ඉමුනිටි එක තියෙන මිනිහට විස බීජ ප්‍රශ්න නැහැ නේ. ඉමුනිටි කියන්නේ ප්‍රතිශක්තිය නැති මනසට කොයි විස බීජෙත් පාර වෙයි. තමන් ප්‍රතිශක්තිය සහිත නම් අනිත් ඔක්කොම වැටලා දඟලද්දි මෙයා යනවා ගාණක් නැහැ. එනිසා හිතවිලි කියන්නේ මේ ෆුක් ගාලා බිම්බලා ඉන්න පුළුවන් දෙයක්. මේ බර ගාන භාවනා නොකරන්නේ හිතවලට බයි. ඒක මොකද ඒකට අපිට සතිය නැහැ, සීලෙ නැහැ, සද්ධාව නැහැ. ඉතින් ඒකට හිතවිලි බලවත්. සතියෙන් සීලෙන් මේ සද්ධාව වෙනවනේ වරෙන් බයිල ඕන දෙයක් කියන්නේ කියලා කියලා බලන්න එන්නේ නැහැ. දැන් හිතවිලි කියලා කෙලෙසයක් ඇත්තේ නැහැ. හිතවිල්ල තියෙන ද්වේෂය තමයි කෙලෙසය කියන්නේ. හිතවිල්ල තියෙන බය තමයි කෙලෙසය කියන්නේ. හිතවිල්ලට මුහුණ දෙන්න බැරි ආත්ම ශක්තිය නැතිකම තමයි කෙලෙසය කියන්නේ. හිතවිල්ල කෙලෙස් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදේ විනාඩි 10ක් පමණ සක්මන් භාවනාවේදී පරයන්කට ගෙමි. 4යි 10 සිට 5යි 30 දක්වා සිතින් අදිෂ්ඨාන තබා ගතිමි. මම මෙතන කියා සිතා ආනාපාන භාවනාව කළෙමි. පැය භාගයක් පමණ ගත වෙද්දී කයර ඉතා සැහැල්ලුවක් ලැබිනි. නොනවත්වා ආනාපාන සතිය යෙදී සිටියෙමි. බයකට ඇඟ ගැසී ගියාක් මෙන් සිදුවිය. බයකට බයකට ඇඟ ගැසී ගියාක් මෙන් සිදුවිය. තරමක බියකටත් පත්වීමි. එහෙත් නැවතත් මම මෙතන කියා සිතට මතකයේ දෙමින් භාවනාවේ යෙදුණෙමි. ආලෝකයක් මුහුණ වටා කැරගිනි. ඊටාම ප්‍රීතියක් දැනීමි. එහෙත් භාවනාව නොනවත්වාගෙන ගියෙමි. ඊට පසු පැය භාගයක් පමණ සතුටින්ම භාවනාව කෙළෙමි. වෙනසක් නොදැක්කෙමි. ගෞරවයෙන් කරුණ පහදා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. අධිකටම කරන්න කරනකොට ඔය ආත්ම විශ්වාසය දිගට වැඩෙනවා. කන්න පහදේ කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ධෛර්ය කිරීමක් අවශ්‍යයි. ඔකම දිගට අනේකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ අදම මූල කර්මස්ථානයේ යෙදුණෙමි. ඊයේ රෑ අතේ සිට මට භාවනාවක සීතන්ට කොහෙත්ම බැරි විය. මම හිතුවා මෙපමණ තමයි මගේ ලැබීම. ආයකෙත් උපරිම පළ ගන්න බැරි වේද කියා. හුස්ම කරේ හුස්ම කරේ මට එපා වුණා. මම තුදේ අටහමාරට සිට මට ඉතා හොඳින් ආනාපානය වැටුණා. හරිම ශාන්තයි ප්‍රණීතයි. මට හිතුණා මගේ ගමන් මඟ හරි කියා. මම තවදුරටත් උත්සාහ කරමි. අපගේ පූජෝත්තම ස්වාමීන් වහන්සේගේ උපදේශ පතමි. ඔබ වහන්සේට නිවනම පතමි. ඊට පස්සේ දවසේ වැටුණත් මම වෙන්න එපා. අයිගව දවසේ හරියනවා. කන්දක් නැගී තැන පල්ලෙම කී පල්ලෙම වැටෙනවා සෙල්ලම කියලා වික්ටරත් නැගී සින්දුවත් තියෙනවා. කන්ද නගිනකන් ටිකක් දාටි දාන්න තමයි. ඉතින් නැත්තම් කොහෙද බල්ලන් හම්බ වෙන්නේ? දැන් නගින වෙලාවේ ටිකක් අමාරුයි. අද පං වෛරෝ බර භාගේ අබුතලේ කන්ද යනවා බඩ දනවා වගේ අදිනකයි තියෙන්නේ. ඇද්දට පස්සේ ඕන්නේ නපල්. ආයෙසරයක් පල්ලමක් එනවා ආයෙ කන්දක් එනවා. ඉතින් කන් දෙනකොට අඬණ්ඩයි පල්ලමේකට පාරි දාණ්ඩයි ගියා වොන පෘතජ්ජනයයි කියනවා. වලකොඩට සමතලා කරන කඳුපල්ලන් නැතුව කතා කරනකොට ඔන්න යෝගාවචරයයි කියනවා. තිරුවන් සරණයි ගරු ස්වාමින්වහන්සේ ඉහළ මළුවේ සක්මන් භාවනා යෙදෙන විට ඉක්මනින්ම નિરાයාසයෙන් සක්මන සිදුවේ. වම් සහ දකුණ පතුල් පොළවේ ගැටෙනවා සීතල උණුසුම තද ගතිය සියල්ල වෙන වෙන්න හොඳට හඳුනාගත්තත් වම දකුණ යන දෙක වෙන් වෙන්න මෙනෙහි නොකරන නොකරයි. එක වේලාවකින් ඇද්දෙන ගතියක්, ඉදිමත ගතියක් ඇති වේ. මේසා විසුවෙන්න වගේ ඇති වුණත් එසේ සිදු නොවේ. ඒත් මේ தත්ත්වය නිසා සක්මන උපරිම පය භාගයක් විනාඩි 45ක් කර ගැනීම කර එහිම පරයන්කට වැඩි වැඩි වීමි. gediye gediye pitin එනම් කියා ස්වාමීන් වහන්සේ කියන්නේ මේ වගේ අවස්ථාවද gediye pitin කියන්නේ සාවින්නාසේ කියන්නේ මේ වගේ අවස්ථාවද සක්මන කෙටි කිරීම භාවනාවට පරිබෝධයක්ද කරුණාවෙන් පහදා දෙන්න අප වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි වඳු කිදින් භාවනාවට පරිබෝධයන්නේ ආත්ම ධෛර්යයට බරපතල හානියක් චිත්ත ශක්තියට අත බරපතල හානියක් ඉතින් ඊට පස්සේ ඉන්නෙම පෙරදිච්ච මනසකින් මේ වෙවුලපු නිසා හැල්ලිච්ච පෙරදිච්ච නිසා මම සක්මන් නැතර කරා කරන්න තිබුණ පැයක් නීද කියලා නිසා දේහ වගේ බඩාල මනසකින් යන්න එපා. පුළුවන් තරම් බලන්න අඩුගාන කාලසටහන කරන්න. එහෙම නැත්නම් ජයග්‍රාහී හැඟීමකින්, හැකි සංඥාවෙන්, එහෙම නැත්නම් එන දෙයකට බලාපොරොත්තු හැඟීමෙන් පරියන්කයට යන්න ඕන නිසා සක්මන අඩු කිරීම දෝෂයක් නෑ. නමුත් Tamanට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මේක ලියලා තියෙන විදිහට සක්මන අඩු කරලා තියෙන පරාජිතව. ඒක වෙන්න දෙන්න. සක්මනේ ඇතිවෙච්ච ප්‍රශ්න සක්මනේ විසඳන්න ඕන. සක්මණේ තීච ප්‍රශ්න පරියන්කට ගෙනියන්න බෑ. ඒකට සක්මණ පරියන්ක පටන් අරගන්නේ වැරදි විදියට වෙනතු මේ දීලා තියෙන කනුව මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අද උදේ පැය දෙකක පමණ සක්මන් භාවනාවේ යෙදුණි. පරගත උදේ වරුවේ වැලිමල්ුවේ සහ අනුපැදුර මත. එවිට මම පාදයේ සිදුවෙන වෙනස්කම් එනම් වම් පාදයේ බිමට ස්පර්ශන විට දකුණු පාදයේ එසවෙන ආකාරයත් ශරීර සැහැල් වී ඉදිරියට පැද්දී යන ආකාරයත් ඇඟිලි පිරුහා යටිපතුල් පොළවට ස්පර්ශ වන විට එහි රළු මෘදු ස්වභාවයක රූපයත් ලනුපැදුරේ ස්පර්ශ වන විට එහි දැඩි රළු ගතියත් සීතල ගතියත් හොඳින් නිරීක්ෂණය කළෙමි. පාදයේ ඇඟිලි තුඩු විලුඹ වතුල් දනහිස නැමෙන ස්වરૂපයත් නිරීක්ෂණය කළෙමි. පසුව මා පර්යංකයට වාඩි වී විනාඩි 45ක් පමණ එක ඉරියව්වෙම සිටීමට හැකිවිය. එවිට මගේ දනහිසේ තදබල වේදනාව නිසා කකුල දිගෑරියෙමි. කඳ ඍජුව තිබෙන විට මට ආනාපානයේ සිසිල උණුසුම දිග කිරි බවක් කෙසේවත් නොදැනේ. හිස පහතට නැමුණු විට මට යලිත් ආනාපානයේ හොඳින් දැනේ. මම හැම විටම සක්මනේ දිහා පරයන්කේදී අරමුණේම සිත තබා ගැනීමට උත්සාහ කළෙමි. මට සක්මනේදී වෙනත් අරමුණු සිතට නොවන අතර පරයන්කේදී විටින් විට සිතට සිතුවිලි එයි. ඒත් මම හැම විටම නාසිකාග්‍රයටම සිත යොමු කර මගේ භාවනා කමටහන සකස් කිරීමට උත්සාහ ගනිමි. මම යන්නේ හැම වෙලාවකම වාගේ පාදයේ තබන විට වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. නැවතී සිටිනේට මම දැන් මෙතන යනුවෙන් සිහි කර ආනාපානයට සිත යොමු කරමි. තවදුරටත් මාගේ භාවනා තුල සිත ඒකාකාරී කරගෙන ඒ සිත ඒකාකාරී කර ගැනීමට ආවාදන් ශාසනාවක් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකාකාරී කිරීම එච්චර බරපතල උත්සාහයෙන් කළ යුතු නෙවෙයි එකඟ කිරීම කියවන හිතා ගන්න පුළුවන්. ඒත් හිත එකඟ වෙලා නැත්නම් ඒත් බව සතියේ තියෙනවනම් හිත එකඟ වෙලා නැත්නම් සතිමත් බව දන්නවනම් මේ යන පාරේ ඇති වැරද්දක් නෑ. දිගට කරන්ඩ ඒකාකාරී කිරීම හෝ එකඟ කිරීම එච්චර වැදගත් දෙයක් නෙවෙයි භාවනාව. ඒක භාවනාව ලැබෙන ප්‍රතිඵලයක්. තමන් බලා ගන්න හැම වෙලාවෙම එකඟ වුණත් නැති වුණත් ඒකාකාරී වුණත් නැති වුණත් අහුවෙනවනම් සතියේට භාවනා ඉදිරියට යනවා කියලා හිතාන ධෛර්යමත් වෙලා අනේකයි කරන්න ඕනේ. එරුවන් සරණයි අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ ඊයේ උදේවරුේ බොමලුවේ සක්මන් භාවනාවේ යෙදුණු යෙදුණෙමි. මම වාර කීපයක් සක්මනේ යෙදෙන විට වැලි මත මගේ පාදයේ පාදයේ එරියන් ලෙසත් ඒ රළු ගතියේ හා තෙත ගතියෙන් තිබෙන බව දැනුනි. මා ඒ නොතකා වම දකුණ මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. ටික වේලාවකින් මගේ සිත පහතට නැඹුරු වීම සමග ඉදිරියට ඇදී යන ආකාරයක් දැනුණු විටක වැලිගල් වැලිගල මත යන වැලි පොළොව මත යන විට දෙපසට පැද්දෙන ආකාරයේ වැටෙන්න යන ආකාරයක් දැනුනි. එය ගැන මෙනෙහි නොකර දිගටම වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි. මගේ පාදයේ හිරිගතිය දැනි හේය වැටහෙන දැනී නොදැනී ගිය නැති වී ගිය හරි අපහසු කියවන ඇතුළතින් පාද ඇතුළතින් පාද තබනසේ දැනුනි එහෙත් සතිය හා භාවනාවත් නොහැරී දිගටම පවත්වා ගතිමි ගරු ස්වාමින් වහන්සේ මේ සිදුවීමෙන් මගේ භාවනාව හානියක් වීද ඒ ගැන කරුණාවෙන් පහදා දෙන්න මේක සක්මන් භාවනාවෙන් පසු අද උදේ වරුවේ දාන වේලාව එනතෙක් ආනාපානසති භාවනාවෙන් නිදී සිටිමි. ආස්වාද ප්‍රස්වාස කරමින් හුස්ම රැල්ල දෙස බලා සිටී. හුස්ම රැල්ල මගේ වම්නාශයේ අග ඊතා උණුසුම් වී ඇදියන ආකාරයේ දුටුමි. හුස්ම රැල්ල උස් පහත් වීම දිගටම බලා සිටින විට මගේ හිස පහතට නැඹුරු වී ඒ නැතුවාශයේ දැනුනි. ක්‍රමයෙන් මගේ හිත ගැඹුරට කිඳා බැසගෙන ගැනීම සමගම නිදි ලෙස දැනුණද සිහි සිහියෙන් සිටින බවත් හුස්ම ගැනීම පිටවීම දෙස බලා සිටින විට ආලෝකයක් මහාවට පැතුරුනි. ඒ සමගම අතක් ඔසවන ආකාරයේ එනි ආලෝකයක් සමග නොබිනී ගියමි. ඒ ගැන නොසිතා එක එල්ලේම හුස්ම රැල්ල දෙස බලා මෙනෙහි කරමි. මෙසේ ආලෝක ධාරා කීපයක් අතු කීප විටක් මතුවිය. ඒ සිහියෙන් යුතුව භාවනා කරන විට මගේ ගත ගැස්සී ඉදිරියට වැටෙන ආකාරය දැනුණු අතර දානය ගැනීමේ කාලයේ දන්වන හඬ ඇසීමෙන් තිගැස්සී නැගිටියෙමි. ස්වාමීන් වහන්සේ මේ භාවනාවට බාධාක්ද මෙම කරුණ පහදා දෙනස ගෞරවයෙන් ඉල්ලමි. අලතින් ප්‍රශ්න ඇචල් පිසුද් නැහැ නමුත් විස්තර උත්තර දියන්න තියෙන උත්සාහය හොඳයි. ඒ බාධා වෙලා තියෙන සද්ද හිච්ච එකද ගැසිච්ච එකද කියලා දන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන තමන් කරපු දෙයක් නෙවෙයිනේ. නමුත් විස්තර දකින්න පටන් ගන්න දිනවා තාම මදි. මේ විදිහටම වැඩි වැඩි විස්තර සක්මණේ පරියන්කේ දක ගන්න අසුඩුව මේ ආරේ මේ ගැම්ම දිගට පවත්න එක තමයි කරන්න තියෙන්නේ. දැන් අපි අරගෙන තියෙනවා පැයකොත් විනාඩි 20ක් විතර කාලයක් අපිට විනාඩි 40ක කාලයක් තියෙනවා. සක්මන් භාවනාව සඳහා අපි සක්මණින් පස්සේ නැවතත් මෙතන රැස් වෙනවා. සාමූහික පරියන්ක භාවනාවකට මේ මතක් කිරීමත් එක්කම අපේ සාකච්ඡා සතිවරේ නිමව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි